සම්මා සම්බුත් සරණයි සුපින්නත් ඔබ සෑම සෙල් දෙනාටම ඔබ දන්නා කියන කාරණයක් තමයි ප්‍රතිවීක්ෂා වැඩසටහන නිරන්තරයෙන්ම ඔබට ඔබේ ප්‍රායෝගික ලෝකයේ තුල එහෙමත් නැත්නම් ඔබේ ප්‍රායෝගික ජීවිතය තුල ගත කරන්නට අවශ්‍ය වන්නා වූ වටපිටාව සහ ධර්මානුකූල දිවිපෙවතක් ගත කරන්නට අවශ්‍ය වන්නා වූ පසුබිම ඔබට ඉතාම මනාව පැහැදිලි කරලා දෙන අපූර්ව වැඩසටහනක්. ඉතින් අපි මේ 30 වෙනි සතියේ ප්‍රතිවීක්ෂා වැඩසටහනේ ගත කරන්න. ඉතින් විශේෂයෙන්ම ධිට්ඨි විසුද්ධිය පිළිබඳව තමයි කතා කරමින් සිටින්නේ. මේ සතිය පුරාවට මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරමින් පූජනීය අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට මහත් වෙහසක් දරනවා. පසුගිය 21 වෙනිදා හැම නැත්නම් මෙරිදා දිනය තුල ඊටාම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පාන්නට ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට සිදු වුණා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනේදී කිතුණුවන්ගේ ඊටම පූජනීය දවසකදී ඊටම සෝචනීය කාරණයක් මේ ලක්දරණ මත සිද්ධ වුණා ඒ තමයි ඊට විශාල පිරිසක් කිතුණුවන් අපේ රටට අහිමි වීම. මේ කිතුණුවන්ම නෙවෙයි අපට අහිමි වුනේ. මේ රටේ මානව සම්පත. එහෙම නැත්නම් රට කරවන අපේ ජනතාවගෙන් කොටසක් තමයි අපට අහිමි වුනේ. හෙට දිනන මේ රට සහ ජයග්‍රහණය කරා ගෙන යනා වූ රටට අවශ්‍ය වන්නා වූ මානව සම්පත ශුන්‍ය වීමක් ඒ දවස් තුල සිදු වුණා. කොතරම් වටිනවද මනුෂ්‍ය ජීවිතය කියන කාරණය පිළිබඳවත් හිතන්නේ නැතුව මේ මනුෂ්‍යත්වයේ වටිනාකම දන්නේ නැතුව සහ ඒ පිළිබඳ අවබෝධයක් නැති ඒ මිලේෂියන් පිරිසක් විසින් ඒ අතුගනු ලැබූ බෝම ප්‍රහාර නිසා අපිට ඊටාම අවාසනාවන්ත තත්ත්වයකට ඉදන් වුණ පාන්නට සිදු වුණා. අදටත් අපි බෞද්ධයන් විදිහට ඒ පිළිබඳව කම්පණයකින් සහ ඒ පිළිබඳව ඊටම කනගාටුවෙන් තමයි මේ කතා කරන්නේ. කොහොම වුණත් අපත් අස්ථාවර වන්නට සිද්ධ වුණා මේ වැඩ කටයුතු නිසා වෙන්නේ. ධර්ම sannivedanaya තුල පැය 24 පුරාවට අපි ධර්මයේ බෙදා දෙන අතරතුරේ මෙවැනි සිද්ධියක් සිද්ධ වුණාම රට තුල අපි බෞද්ධයන් විදිහට කොතරම් කම්පා වෙනවද කියන කාරණේ පිළිබඳව අපට දැනෙන්නේ මේ දේ සිද්ධ වුණාට පස්සේ. නමුත් අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ මේ අපට අහිමි වූ ජනතාවට නිවන් සුව ලැබේවා. ඒ වගේම මේ සිද්ධියෙන් රෝගාතුර අනතුරටපත් වෙලා සිටින රෝහලේ සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබවයි කියන ප්‍රාර්ථනය තමයි අපි නිරන්තරයෙන්ම වුණන්නේ. ඉතින් රට බීතියෙන් බයෙන් ඇලලී ගිය මොහොතක එහෙම නැත්නම් සියලු දෙනාම ඉතාම බයෙන් ගත කරන මොහොතක ප්‍රතිවේක්ෂා වැඩසටහන් තුළින් අපි ඒ බියට පිළිතුරක් සපයන්න වගේම මේ රටේ වෙච්ච ව්‍යසනය සම්බන්ධයෙන් කතා කරන්නට මේ සෝචනීය කාරණා පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඊටාම ගෞරවයෙන් নমස්කාර පූරකව වෙනදා පරිදිම වැඩම කරවා ගන්නට යෙදුණා. කොළඹ හත් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මන්තනාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්න අවසරය තහඳුරන්නේ. එතන වෙනදා සාකච්ඡාවට සිටින යසිත් සහ කවිද සොයුරන් නැති වුණත් අද දවසේ මට මේ වැඩසටහන කරන්න ලැබීම මම හිතනවා මේ කාල හෝරාව තුළ මටත් ලැබුණු අවස්ථාවක් මේ ජීවිත අහිමි වූවන් වෙනුවෙන් මටත් වචනයක් හෝ කියා ගන්නට හැකියාව ලැබෙනවා නේද කියන කාරණේ පිළිබඳව මම සතුටු වෙනවා. එතෙන් පින්වතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහන කියන්නේ නිරන්තරයෙන්ම ඔබ නරඹන ශ්‍රවණය කරන නැවත නැවත මෙනෙහි කරමින් ඒ ජීවිතයට ගන්නට අවශ්‍ය කරන කරුණු කාරණාදිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්නා වැඩසටහනක්. මේ වැඩසටහන තුළින් මෙවැනි මාතෘකාවක් කතා කරන්නට අවශ්‍යයි නැත්නම් මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳව අපේ පූජනීය උතුම් ප්‍රකාශ ස්වාමීන් වහන්සේ ඊයේ දවසේ සිහිපත් කරා. ඉතින් උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් තමයි අද දවසේත් අපේ මේ වැඩසටහන මේ හැවිරින් අපේ රටේ ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙන මොහොතකේ පිළිබඳව කතා කරන්නට යොදාගන්නේ. අවසරය අපේ හැඳුනනේ වැඩසටහන ආරම්භ කරන්නට ඊටාම নমස්කාර පුරක ඔබ වහන්සේ පිළිගන්නා ගමන් අපේ හැඳුනුනේ රටම බීතියෙන් නැලෙලිලා ඉන්නේ. විශේෂයෙන්ම ශෝකය, බීතිය කියන දේ සම්මිශ්‍රණයක් තමයි අපිට මිනිස් సంతානය තුළ මේ දිනවල දකින්නට ලැබෙන්නේ. නිරන්තරයෙන්ම රූපවාහිනිය සෑම නිවසකම මේ පැය 24 පුරාවටම විකාශය නරඹමින් තමයි මිනිසුන් සිටින්නේ. මොකද්ද රටේ දැන් ඇති වෙන තත්ත්වය? මොකද්ද රටේ සැබෑ සතු කොයි විදිහටද මේ අගන අගරේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැත්නම් ආරක්ෂක තත්ත්වය කොහොමද කියලා මේ භීතිය සහ දුක කියන කාරණා 2021 වෙනිදා අපිට අහිමි වෙච්ච ඒ ජීවිත පිළිබඳව ඒ ජීවිතවල තිබෙනා වූ ස්වභාවය පිළිබඳව සමූහ මිනිමලවල් වල මේ අහිංසක දරුවෝ දෙමව්පියෝ සහෝදර සහෝදරයන් මෙහිදන් වෙනවා මේ වගේ මොහොතක අපේ හැමදෙරෝනේ මේ වර්තමාන අරුබුදයේ පිළිපද ඔබ වහන්සේට අපට දෙන්න තියෙන අදහස කුමක්ද අපේ හැමදෙරෝ සම්මා සම්බුදු සරණයි සුපින්වත් හැම දිනාටම කල්‍යාණ මහත්මයා මතක් කරා වගේම අපි මූලික වශයෙන්ම ඒ අහිමි වෙලාගේ ජීවිත අහිමි වෙලාගේ සියලු දෙනාටමත් නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම අසනීප තත්වයෙන් පසු වෙන සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ පිළිබඳ අදහස ගැන අපි කතා කරොත් අපි ඇත්තටම ඉතාම බුද්ධිමත්ව මේ දෙස බලන්න ඕනේ ඉතාමත්ම සංවරව බෞද්ධ විදිහට බෞද්ධ ධර්මය තුළ හික්මෙන අය විදිහට ප්‍රත්‍යක්ෂා කරන අය විදිහට අපි මේ සිද්ධිය ගැන බලනකොට තේරුම් ගත යුතු දෙයක් වෙන මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් කියන එක. ඒකේ තේරුම අපේ කලණ මහත්මයා මේ මේ අන්තවාදී කණ්ඩායම් වල දීර්ඝකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් විතරක්ම නෙවෙයි. අපි සියලු දෙනාගේම වගකීම් පැහැර හැරීමක සියලු දෙනාගේම දීර්ඝ කාලීන වගකීම් පැහැරීමක සහ තමන් කළ යුතු දේ කළ යුතු වෙලාවට කළ යුතු ආකාරයට නොකිරීම නිසාවෙන් සිද්ධ වන ප්‍රතිඵලයක්. ඒතර මේකට එක දවසෙන් දෙකෙන් විසඳුම් හොයන්නත් බෑ. දීර්ඝ කාලීන ගැටලුවක් තියෙනවා නම් දැන් අපි කියන්නේ දීර්ඝ කාලීනව හැදෙන ලෙඩ තියෙනවා දැන්. උණක් වගේ එකක් නෙවෙයි අංශභාගය වගේ ලෙඩක් හැදුනහම ඒක හොඳ වෙන්න දීර්ඝ කාලයක් යනවා. ඒකින්ද අපි සංසුන් වෙලා ඊතා සංසුන්ව ඊතා මනවින් ගැටලුවකදී නොසන්සුන් වෙච්ච ගමන් ගැටලුවේ ඇත්ත తත්ත්වය හොයාගන්න අපිට බැරි වෙනවා. ඒකින්ද ඊටාම සංසුන්ව කටයුතු කරලා දීර්ඝකාලීන විසඳුමක් කෙටි කාලීන විසඳුම් తాවකාලිකව ගන්නවා වගේම දීර්ඝකාලීන විසඳුමක් ගත යුතුව තියෙනවා. ඒකෙන්ද මේක දීර්ඝකාලීන ගැටලුවක් විදිහටයි අපි දකින්නේ. මේක මේ මේ මොහොතේ දකින්න එපා. මේ මොහොතේ තියෙන භයානකකම මේ මොහොතේ තියෙන දේට කලබල වෙන්න එපා. මොකද මේ මොහොත නිර්මාණය වෙලා තියෙන්නේ දීර්ඝ කාලින වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් විදිහට. ඒකද අපි තාම බුද්ධිමත්ව කටයුතු කරේ නැත්නම් දෙන්න තියෙන පණිවිඩය මේකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි රටේ මිනිස්සු කුපිත කරලා යම් කණ්ඩායමක් රටේ මිනිස්සු කුපිත කරලා රටේ ඉන්න තවත් යම් කිසි කණ්ඩායමකට ප්‍රහාර එල්ල කරලා එයාලගේ අවශ්‍ය ඉලක්කයට යන එක. අපි මේ දේ කරොත් යම් හේකින් අපි අපේ ජාතියට කරන වින කර ගැනීමක්. මොකද ඒක ඒක උත්තරේ නෙවෙයි. ඒකින්ද මෙතර කාලයක් හැංගීමට කටයුතු කරපු අපිට දැන් බුද්ධියට කටයුතු කරන්න වෙයි. ඒ කියන්නේ විවෘත සංවාද ඇති කරගෙන රටේ ඔක්කොම එක අරමුණකින් ಜಾති වේද, වර්ග වේද, කුල වේද, පක්ෂ වේද, පාට වේද, පුද්ගල වේද නැතුව එක අරමුණකින් කටයුතු කරේ නැත්නම් මම හිතන්නේ රට ලොකු විශ්වාසනයකටපත් වෙනවා. අපේ හැඳුනනේ අපේ සාමාන්‍යයෙන් විදේශගත වෙන මොහොතක අපේ නිරන්තරයෙන් දකින අපිට තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තියෙනවා ජාතිය මොකක්ද කියන කාරණේ පිළිබඳව සම්පූර්ණ කරන්න කියලා. එතනදී සඳහන් වෙන්නේ නැහැ කිසිසේත්ම ඉස්ලාමීය ජාතිය සිංහල ජාතිය එහෙම නැත්නම් ක්‍රිස්තියානි ජාතිය යනුවෙන් නෙවෙයි සඳහන් වන්නේ ශ්‍රී ලාංකීය ජාතිය කියන කාරණේ. ඉතින් එතකොට මේ ජාතිකත්වය කියන එක රටේ ශ්‍රී ලාංකිකයෝ කියන එක පොදුවෙන් තමයි අපි හැමෝටම ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්වයක මේ වගේ ව්‍යසනයක් ඇති වෙලා තියෙන වෙලාවක ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ කොයි ආකාරයෙන්ද අපේ ජීවන රටාව එහෙම නැත්නම් මේ ක්‍රියාදාමය තුළ හැසිරෙන්න අවශ්‍ය වන්නේ අපේ හැමෝටම කොයි ආකාරයෙන්ද කියන කාරණේ පිළිබඳව බහුසකින් අරගන්න. ඔව් බොහොම හොඳ වටිනාම කාරණයක් ඉස්මතු කරන්න කලින් මහත්තයා මම හිතන්නේ අර මට මතක් කරේ පාට මෙච්චර උසස් තත්යකට කියන්න ඕන දෙයක් නෙවෙයි ඒක. නමුත් මෙතෙන්දිත් ඒ වගේ උපමාවක් මතක් වුණා මට පාටම දැන් ඔය අතීතයේදී විසුණු වහන්සේලා විශේෂයෙන් රහතන් වහන්සේලාගේ සාකච්ඡා ගැන ඔය තියෙන ග්‍රන්ථවල අපි දකිනවා උත්තර දැනගෙනම ප්‍රශ්න අහනවා. ඒ <laughs> අනිත් අයගේ යහපත සඳහා. ඉතින් මේ සත්භාවයෙන්, හිතා සත්භාවයෙන් මේ වගේ දේවල් මහා උත්මයොත් කරා. ඒකට ඒ අනුව යන අපි මේ චූටි චූටි තැන්වලදීත් ඒ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ. මම හිතන මේ උත්තරේ දැනගෙන යහන්න කියලා. මේ <laughs> ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොයි විදිහටද කටයුතු කළ යුත්තේ කියන එක ශ්‍රී ලාංකික හැඟීමකින්. ඇත්තටම අපේ සියලු දෙනා මතක තබාගත යුතු කාරණාවක් තියෙනවා. පුළුවන් නම් මේක හැම කෙනෙක් ළඟටම දකින දකින කෙනා අරගෙන යන්න ඕනේ. අපේ සිංහල සිංහල ජාතිය කියන අය දියුණු වෙන්න ඕනේ කියලා මම කියනවා. දියුණු වෙන්න ඒ කට්ටිය එකතු වෙන්න ඕනේ. පැහැදිලිවම එකතු වෙන්න ඕනේ. කල්යන මහත්මයා එකතු වෙන්න ඕනේ. මේ එකතු වීම සිංහල කියලා කතා කරලා සිංහල ජාතිය එකතු වීම කියන එක අන්‍ය ජාතින්ට හානි කිරීමට නෙවෙයි. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතියක් ඉන්නවා. ද්‍රවිඩ පිරිසක් ඉන්නවා. ඒ අය එකතු වෙලා දිනු වෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් ඉන්නවා. ඒ අය එකතු වෙලා දිනු වෙන්න ඕනේ. ඒ ඒ දිනු වෙලා දිනු වීම තුළ ඒ ශ්‍රී ලාංකික කෙනෙක් ඉස්සරහින් තියාගන්න ඕනේ. ශ්‍රී ලාංකික මුස්ලිම් කාටවත්වත් කත්තදින්න මේ කට්ටිය සූදානම් වෙන්න හොඳ නැහැ. එතකොට මේ එන්න ඒ විවිධත්වය තුළ ඒකත්වයක් ගොඩනගා ගන්න පුළුවන් කියනවා. ඒ ඒකත්වය තමයි ශ්‍රී ලාංකික කියන එක. හැබැයි විවිධත්වය ප්‍රතික්ෂේප කරන්න බෑ කල්ලාන බෑ. අපේ රටේ මේ වෙනකන් වැඩි දෙනෙක් සිංහල කියලා වචනයක් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්නේ නැහැ අපි එකට විරුද්ධව ගොඩක් කටයුතු කරා. අපි කතා එතකොට අපිට ජාතිවාද ඒතකොට රටේ සිද්ධ වෙන රටේ අනාගතය මේ විදිහේ ඊටනමකටපත් වෙනවා කියලා කතා කරද්දී ඒ ගැන මේ වගේ තත්ත්වයකටපත් වෙනවා කියලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා බොහෝ වශයෙන් කතා කරා. ඒ කතා කරපු ස්වරූපවල සෑම වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර විට ඒවා සමහර දේශපාලන පක්ෂ වලට ගැතිකම් කරමින් වෙන්න පුළුවන්. නමුත් කතා කරා. ඒ කතා කරන හැම වෙලෙම එයාට සමහර වෙලාවට අර අලුත් පදයකට පාවිච්චි කරා. මේ එක එක පක්ෂවල අයගේ නම් කියමින් ඒ වාද ඒ වාද මේ වාද කියලා. එහෙම ඒවා තුලින් මේ කට්ටිය ඒ අනිත් අය එකතු වෙලා මේ කට්ටිය ගොඩාක් ඒ කියන්නේ මේක රටේ වැරද්දක් කතා කරන්න බැරි තත්ත්වෙට මිනිස්සුන් එක පැත්තට ඇදලා දාන ගතියක් තිබුණා. ඉතින් විය යුත්තේ ඒක නෙවෙයි. සියලු ජන කොට්ටාස වෙන වෙන වශයෙන් දියුණු වෙන්න ඕනේ. ඒ වෙන වෙන වශයෙන් දියුණු වෙන විවිධ සංකල්ප වෙන ජන කොට්ටාස ශ්‍රී ලාංකික කියන හැඟීමෙන් එකමුතු වෙන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ ජාත්‍යන්තර බලවේගවලට මුහුණ දෙන්න. මේ වෙලාවේ අපි ඍජුවම කතා කරනවා නම් මේක වහලා කතා කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ මේ සියලු දේට සම්බන්ධ වෙලා තියෙන්නේ මුස්ලිම් ජාතීන්ට අදාළ සංවිධානයක් කියන එක ගැන රාවයක් සහ හෙළිදරව් කිරීම තියෙනවා. අත්තරංගුඩ ගත්ත අය මේ එතකොට එහෙම එකක් තියෙනවා. මෙතනදී අපි කල යුත්තේ අපේ වගකීම. අපි සියලු දේශපාලන නායකයින්ට දැනුවත් කළ යුතුව තියෙනවා වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න වැරදි කරපු මිනිස්සුන් අල්ලගන්න කටයුතු කරන්න කියලා සහ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතියක් විදිහට ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට මේ වෙලාවේ වගකීමක් තියෙනවා. ඒ ජාතියක් වශයෙන් මේ වෙලාවේ ඒ කියන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිය වශයෙන් යම් කාර්යණයකට මුණ පාලා ඉන්නවා. ඒ අපි ඒක අවිවාදයෙන් තේරුම් ගන්න ඕනේ ශ්‍රී ලාංකීය විතරයි සිංහල ජාතිය වෙනකොටත් නෑ. ඒකෝර අපි අවිවාදයෙන් තේරුම් ගන්න ඕනේ මෙතන පැහැදිලිවම අන්ත අසරණ තත්ත්වයකට පත් වෙච්ච දෙයක් ඉන්නවා. මුස්ලිම් ජාතීන් තුළ. හරිද? ඒ වගේම ඉතා සටකපට විදිහට කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම කාලයක් තිස්සේ මේවාට උඩගෙඩි දෙමින් කටයුතු කරන ලංකාවේ ඉඳගෙන ලංකාවට වින කරන මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඉන්නවා. අපි ජාතියක් විදිහට මහජාතිය විදිහට මේ රටේ මේ පිරිස හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ පිරිස හඳුනාගෙන ඒ වගේම තමයි ආණ්ඩුවලට බල කරන්න ඕනේ මේ පිරිස හරියට හඳුනා ගන්න කියලා. අහිංසක මුස්ලිම් ජනතාව සුරක්ෂිත කළ යුතුමයි. ඒ වගේම මධ්‍යස්ථව ඉන්න පිරිස් වලට අවවාද කළ යුතු තියෙනවා. අර අනිත් අයට දැඩි දඬුවම් කළ යුතු තියෙනවා. ඒ වගේම අහිංසක මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකික කියන හැඟීම තියෙනවා නම් ඒ කට්ටියට මේ වෙලාවේ තියෙන වගකීම. එක්කෙනෙකුට හරි පුළුවන්කම තියෙන්න ඕනේ මෙවැනි වැරදි කරන අය ගැන ඔත්තුවක් තියෙනවා නම් ඒ එහෙම එකක් තියෙනවා නම් එයාලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ක්‍රියාවෙන් වචන වලින් නෙවෙයි. මුස්ලිම් නායකයින් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ක්‍රියාවෙන් අපි මේකට විරුද්ධව මෙන්න මේ කට්ටිය අත්අඩංගුවට ගන්න සූදානම් කළා දුන්නා. මෙන්න මේ පිරිස අසන්න ගන්නකොට මම අහනවා එක්කෙනෙක් ඒක කරලා තියනවද මේ වෙනකොට? ඒ ඒක තමයි දැන් මේ වෙලාවේ මුස්ලිම් ජනතාවට කරන්න තියෙන එක දෙයක් තමයි යාලා ලංකාවේ අනිත් පැත්තක එකතු වෙලා මේ ත්‍ස්තවාදී මුල් නුපුරා දැමීමට කටයුතු කරන සහයෝගය දෙන එක පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙම කරොත් ඒ ඒ ජනතාව පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. මොකද ලෝකයේ තියෙන ආදර්ශය මෙහෙත් ඇති කියලා අපේ මිනිස්සු සැකෙන් ඉන්නවා. ලොකු දෙයක් අපි බොහෝම ප්‍රශංසා කරනවා කල්යාණ මහත්මයා ප්‍රශංසා කරන්න ඕනේ මේ වෙනකොට අපේ ජනතාව ඉතා බුද්ධිමත් ඉතාම මෛත්‍රී සහගතව ඉතා විමසිල්ලෙන් විශ්වාසය තියලා තමන්ගේ වගකීම මේ වෙනකොට ඉෂ්ට කරමින් ඉන්නවා කිසි කෙනෙකුට හානියක් කරන්නේ නැතුව. ඒ පිළිබඳව අපි බොහෝම ප්‍රශංසා කරන බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. විශ්වාසය තමයි කර්ම ඥාතය විදිහට අපි සලකන්නේ නිසාවෙන් ජාතීන් අතර එහෙම නැත්නම් ආගම් අතර විශ්වාසයක් ගොඩ නැගුණොත් ඒක තමයි ඥාතිත්වයට එහෙම නැත්නම් මේ අපේ හාමුදුරුවෝ සදාන් කරා වගේ මේ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගෙන්නට සහ ඒ ශක්තියක් ගොඩ නැගෙන්නට ඉවහල්වන්නේ කියන කාරණය පිළිබඳව පැහැදිලි. අපේ හාමුදුරුවනේ මේ දිනවල රූපවාහිනී නරඹනකොට අපේ නිරන්තරයෙන්ම දකින්නේ හඬා වැටීම්, වැළපීම් සහ මේ කුරුළු ශස්ත්‍රවාදය එල්ලුණේ සැබවින්ම ක්‍රිස්තියානි පල්ලිවලට අපේ හැමෝම දේවස්ථාන වලට. ඉතින් ඒක තමයි ඉලක්කය සහ ඔවුන්ගේ පරමාර්ථය බවට පත් උනේ. ඉතින් සමස්ත ගමක්ම කඩා වැටෙන තත්ත්වයට අපේ හාමුදුරනේ එහෙම නැත්නම් මේ සමස්ත ගමකම පිරිසට එහෙම නැත්නම් මේ ගමේම පිරිස නැති වෙන තරමට ශුන්‍ය වෙන තරමට මේ ප්‍රහාරය ඊටාම රුධිර වුණා භයානක වුණා ඔබ වහන්සේ ස්ථාන වලට වැඩි අපි ඔබ වහන්සේත් අපිත් එක්ක කිව්ව සහ අපි දුටුවා ඔබ වහන්සේ ප්‍රදේශ වලට ගිහිල්ලා මේ සමූහ මිනිවලවල් වල මේ මිහිදම් කරන ජනතාව බලන්නට එහෙම නැත්නම් උන්ගේ සිත් සතන් සුවපත් කරන්නට ඔබ වහන්සේ ස්ථාන වලට වැඩි අපේ හැමදෙරේ මේ ඒ පිළිබඳව කරුණු විමසලා අපි ඒ පිළිබඳව යම් අදහසක් ලබාන අපි තෘප්තිමත් වීමට නොවේ මේ අපේ තියෙන සංවේදීභාවය තවත් සංවේදී කරවමින් සහ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕන මේ සිටින පිරිස දැනුවත් කරන්නට ඕන සැබෑ තතු මොනවාද කියන කාරණා පිළිබඳව ඒ නිසා උභාසකගේ විමසන්නට කැමති ඒ ස්ථානවල කොයි වගේ පසුබිමක්ද තියෙන්නේ ඒ ස්ථානවල මොන වගේ කරුණු කාරණාද සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව ඔව් මම හිතන්නේ අපි මෙවැනි වැඩසටහනක බෞද්ධ වැඩසටහනක එවැනි අදහස් ඉදිරිපත් කිරීම මාත් හිතන්නේ බොහොම හොඳයි කියලා. ඒ ඇයිට එක හයියක් වෙයි කියලා මම හිතනවා. ඇත්තටම අපිට යන්න පුළුවන්කම ලැබුණා කටුව පිටිය ප්‍රදේශයට කටුව පිටිය පල්ලිය ආශ්‍රිතව ඒ මොකද එතෙන්ට එකතු වුණේ ඇත්තටම කල්‍යාණ මහත්මයා ඒ ගමේ අය. එතකොට මාස ගාණක් මේ පුද්ගලයා ඒ අවට රැඳිලා ඉඳලා තියෙනවා. ඉඳලා මේ බෝම්බත් අරගෙන යා පල්ලිය උදෙත් ඇවිල්ලා එතන පල්ලිය ළඟ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මාස ගාණක් ඉඳලා තියෙනවා. ඒකට මේ සංවිධානාත්මක කරන වැඩක් කියන එක ඉතා පැහැදිලි. මට ලැබිලා තියෙන මට ඊයේ දවසේ හම්බෙච්ච තොරතුරු අනුව මම කියන්නේ ඒකද මේ තොරතුරු පිළිබඳ අපිට වගකීමක් ගන්නට බෑ නමුත් ඒක කියන්න ඕනේ දැනට ආරංචි වෙලා තියෙන දේවල් අනුව ඉතින් මෙයා මැදටම මේක අරගෙන ගිහිලා තියෙනවා මේ පල්ලිය මැදටම ඉතින් වැඩිපුර හානියක් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා හුඟක් අයට ඒ බෝම්බෙට උළු කැඩිලා ගුලා කුඩ යනවනේ ඒ උඩ ගිහිල්ලා ආපහු වැටෙන්නේ නිකන් පිහිතල වගේ ආපහු වැටෙන්නේ ඒ තරම් අධිබලති බෝම්බයක් ඒක මේවා නවීන තාක්ෂණය යොදාගෙන සකස් කරපු දේවල් කියලා කියන්නේ එතකොට ඒවා ආපහු වැදිලා මේ බොහෝ මිනිස් සිරුල් කැපිලා මේ ඒක ලොකු හානි වෙලා තියෙනවා ඒක නෙවෙයි ඒක වගේ තමයි මේක මේ මට එකපාරට හිතුනේ විශාලම හඳුරන්නේ ඒ තරමටම මේ අපි දැන් මේ පැත්ත බලනකොට එතන මලගෙදර. මේ පැත්ත බලනකොට එතන මලගෙදර. අනිත් පැත්ත බලනකොට තව තැනක මලගෙදර. පාරේ හැම ගෙදරකම මේ මලගෙවල්. ඉතින් මේ කාගේ අවශ්‍යතාවයද? කොයි මේ මිනිස්සු ඇත්තටම අපි කවුරුත් බොහොම අහිංසක විදිහට අපි අතරේ පුංචි පුංචි ගැටලු සහගත තත්ත්වයන් කොතනද? මම කියන්නේ අපේ කල්යාණ මහත්මයා ගැටලු කියන ඒවා එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නම් නොගැලපීම් එක්ක ජීවත් වෙන්න බැරි නම් අපිට අපේ එක පවුලක්වත් තියෙන හැම දෙයකම කැඩෙනවා. නේද? හැම දෙයකම කැඩෙනවා නම් ගැළපීම් එක ජීවත් වෙන්න බෑ. අපි ඇත්තටම පුරුදු වෙන්න ඕනේ ආගම් ભેද, වර්ග ભેද නැතුව එකමුතු වෙලා ජීවත් වෙන්න. ඉතින් ඒක නිසාවෙන්ම මේ මෙතෙන්ට ගියාම මට ඇත්තටම දැනෙන විශාල මහනුවර වගේ මේ වගේ තමයි තියෙන්න ඇත්තේ කියලා. ඉතින් හැම තැනම විලාප හැම තැනම ආයෙ තවත් ඉතින් ඒ සිහියක් නැහැ ඒ ගමක් කියලා එකක් නැහැ අත්‍ත වශයෙන්ම සමහර තැන්වල එක පුද්ගලයෙක් ඉතුරු වෙලා ඒ පවුලේ හත් දෙනා මැරිලා සමහර තැන්වල වයසක අම්මලා ඉතුරු වෙලා ඒ පවුලේ සියලු දෙනා මැරිලා ඒකට ගෑ ගහන්නේ මාවත් මරන්න කියලා මට තවත් ජීවිතයක් ඕනේ නැහැ කියලා ඉතින් ජීවිතේ ගොඩනගපු සියලු දේ විනාශ වෙලා මේක අද විතරක් නෙවෙයි මේ කෙනෙක් කියයි හාමුදුරුවොත් කතා කරන්නේ අද විතරද කියලා නෑ අපිට අවස්ථාවක් ලැබුණේ මේ වෙලාවේ අපි මේ සදානමුත් අන්න හැමතැනකමත් මේ විදිහම තමයි දැන්වත් අපි ඒක රාශී විය යුතුයි කියන එකයි මෙතෙන්දිත් මට කියන්න තියෙන්නේ. ඊටාම කේදනීය තත්වයක් ඒක. ඊටාම සංවේදී දසුන් ඊටාම කිසිදු හතුරෙකුට සිද්ධ නොවේවා කියලා අපි හැමදාම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන දේවල් වල වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල ද්‍රවිඩ මුස්ලිම් ආදී සියලු දෙනාට සිද්ධ වෙච්ච ව්‍යසනය මේ වෙලාවේ අපි ඊටාම කනගාටු වෙනවා ඊටාම මේ දැඩි සංවේගයකටපත් වෙනවා මේ සිද්ධියත් එක්ක. ඉතින් ඒ පැත්ත මම හිතන්නේ සංවර්ධනය කරගන්න ලේසි වෙන එකක් නැහැ කියලායි. ඒ වෙලාවේ ඇත්තටම අපි දැක්කා අපේ කතෝලික පියතුමන්ලා එයාලට ඉතා සමීපව කටයුතු කරන හැටි එයාලගේ අතින් අල්ලලා අඩුම ගානේ දැන් අපි එතනට වැඩම කරපු වෙලාවෙත් එයාය දැඩි මේ පෞල ඥාතින් විතර තුලා අනිත් ඉක්මනට යන්න මේ වෙලාවේ තවත් විශේෂණ ඇති වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා මම දැක්කා බොහොම ලෙන්ගතුකමින් ඒ අය ඒ කටයුතු ටික කරනවා. ඉතින් අපි බෞද්ධ අය විදිහට ඒ තැන් වලට ඒක රාශියලා හිටියා බොහෝ පිරිස්. ඉතින් මම හිතනවා මේ සංවේදීකම හොඳින් දැනගන්න හැමෝම මේ මේ මිනිසුන්ගේ తত্ত্বය ඒ දැන ගැනීම අනාගතයේ මෙවැනි දේවල් නැවත ඇති නොවන විදිහට වචන කතා කරන්න නෙවෙයි. එක එක්කෙනාට චෝදනා කරන්න නෙවෙයි. ඒ සඳහා කළ යුතු දේ කරන්න පෙළ ගැහෙන්න ඕන කියන එකයි අපේ අපේ පරම අදහස කරන්න ඕන දේ කරන්න කියලායි මම හැම වෙලෙම කියන්නේ ඒ සඳහා නිවැරදිව කරන්න ඕන දේ තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න කටයුතු කරන්න අපිව පෙළඹෙනවා ඔබතුමා මේ ඉස්මතු කරන සංවේදීකම අපේ හැමදෙරෝනේ සංවේදී නොවන්නට පුළුවන් කාරණයක් නොවන නිසා වෙනමයි මේ සංවිධිත්වය මේ මේ අහිමිවීම සමස්ත ලෝකයටම අපේ හඳුරන්නේ දරුවෝ නැති වුණා අපේ රටේ අනාගතේ ලෝකේ අනාගතේ ඉතින් අපේ හඳුරන්නේ මේ මට හිතෙන කාරණයක් තමයි මේ කිතුදහමට විතරක් නෙවෙයි එළබෙන මේ මාසේ අපේ හඳුරන්නේ බෞද්ධයන්ගේ ඊටාම වටිනා කියන එහෙමත් නැත්නම් බෞද්ධයන්ගේ උතුම්ම දවස තිබෙන්නේ එළඹෙන මාසේ මේ මාසේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මේකට පවා සංවිධානය වෙන්න, එකතු වෙන්න, එහෙම නැත්නම් මේවා සමරන්නට මේක පහරක් බවට පත් වෙනවා. බෞද්ධයන්ටත් මේක බලපානවා. බෞද්ධයන් කියන්නේ හැමදාම අපේ හැමදෙරෝනේ අනුන්ට උදව් කරන්නට එහෙම නැත්නම් බෞද්ධයන් තරම් දන් දෙන අය අපිට දකින්නට බලන්නට ලැබෙන්නේ නැහැ. ඒතරම් පූජනීය ධර්මක තමයි අපි ජීවත් වෙන්නේ. අනුන්ගේ දුක තේරෙන, අනුන්ගේ සංවේදීත්වය, තමන්ගේ චිත්තසංතානයටත් ඔබවාගෙන ජීවත් වෙන ආගමක් එහෙම නැත්නම් දහමක් විදිහට අපි හැම මොහොතකම බුදුදහම දකින්නේ. අපි හැමෝම මේ වෙලාවේ මේ අය වෙනුවෙන් අපිට කරන්නට හැකි සේවය කැපවීම මොකක්ද අපේ? ඔව්. මේකට මම පුංචි ප්‍රවේශයක් ගන්නම්. ඊයේ රාත්‍රියේ අපිට අවස්ථාව ලැබුණා කාඩිනල් පියතුමාව මුණ ගැහින්න. මේ වෙලාවේදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා එතුමත් එක්ක. එතුමා ඉන්නේත් ඇත්තටම හරිම නිවැරදි මතයක රට ගැන හොඳ දැක්මක් කියන එක මම හිතන්නේ ඊපෙරේදා මාධ්‍ය ප්‍රකාශනවලත් අපි දැක්කා ඉතාලම හොඳ තැනක ඉන්නවා. ඒකයි අත්‍තරම අපි මුණ ගැහෙන්න සූදානම් වුණේ. ඉතින් අත්‍තරම මුණ ගැහෙන්න කාරණා දෙකක් තිබුණා. එකක් කෙටි කාලීනව අපින් ගිය යුත්තේ මොකද්ද කියලා අහන එක අපේ යුතුයකම. ඒ සඳහා දීර්ඝ කාලීනව අපි කළ යුතු දේවල් පිළිබඳ එතුමත් එක්ක සාකච්ඡා කරා. මොකද හරියටම අර මම කලින් කිව්වා වගේම අපි ඉන්න ස්ථාවරයේ ඉන්න මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් කියන එක අපි සියල්ලගේම. ඉතින් වැරදිනවා උනතරම් වැරදිනවා නැවත හදා ගන්න පුළුවන්. ඒකට මූලිකව අපිට තියෙන දෙයක් තමයි මේ සහෝදරකම දැඩිව ආරම්භ කරන්න රටට ආදර්ශයක් දෙන්න මම කියන්නේ බෞද්ධ ක්‍රිස්තියානි විතරක් නෙවෙයි අනිත් පැත්තත් එක්ක දැන් සහෝදරත්වයෙන් බැඳෙන්න ඕනේ අපි අහිංසක මිනිස්සුත් අඩුම ගන්න එකමුතු වෙන්න ඕනේ මේ ඊනියා වැඩ කරන මේවා අවස්ථාවලින් පටු ප්‍රයෝජන ගන්න හදන අයව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ලේවල දුක දැනෙන නේද කඳුළු වල උණුසුම දැනෙන මිනිස්සු ඒක රාශී වෙන්න ඕනේ ඒක රාශී වෙලා මේවයින් පටු ප්‍රයෝජන ගන්න අයට සිටි බලපෑමක් කරන්න ඕනේ ඉතින් ඒකට අපි අත දික් කරන්න ඕනේ ඒ අත දික් කිරීමේ මූලිකත්වය තමයි වර්ග ભેද, ಜಾති ભેද ඔක්කොම අතහැරලා මම ඒක කිව්වේ විවිධත්වය අපි තුල තියෙනවා. ඒ විවිධත්වය තුල අපිට ඒකත්වයකට එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා අත දික් කරන්න ඕනේ. මේ අත දික් කරන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒක අවස්ථාවාදීකමක් නෙවෙයි. ඒක ස්ථානෝචිතව කළ යුතු දෙයක්. ඒකින්ද මම හිතනවා අපි මේ සාකච්ඡා කරනකොට මේ අය දැඩි උත්සාහයක යෙදලා ඉන්නවා මේ වෙනකොට දීර්ඝ කාලීන වශයෙන් සැලසුම් තියෙනවා කොහොම හරි කරලා අම්මෙක් විතරක් ඉතුරු වෙලා ඉන්නවා නම් පවුලක සියලු දෙනා නැතුව අම්මා යපුණේ අනිත් අය ගෙන්න. මෙයා මට කාගේ පිටරද්ද දැන්? ස්වාමියෙක් විතරක් ඉතුරු වෙලා ඉන්නවා නම් පවුලක එතුමාට රැකියාව තිබුණාට එතුමාගේ මානසිකත්වය කියන එක අපිට මේක සුනාමිය කියන එක අපේ කල්යන නැත්නම් හොඳයි. ඒ හොඳයි කියලා කියන්නේ මීට වැඩිය හේතුව මම ඒක හොඳයි කියනවානේ සාපේක්ෂව. ඒක කියන්නේ ඒකෙන් පස්සේ ලෝකයේ සම්පූර්ණ අවධානය සහ පිහිට හැම පැත්තකින්ම අපිට ලැබෙනවා. නමුත් මේක එන්නෙන් එන්නෙන් ධර්ම තත්වයකට පත් වෙන සිද්ධියක්. ඒකත් එක්ක මේ අයට මේ අයගේ පවුල්වල ආධ්‍යාත්මික සහ භෞතික තත්වයන් දියුණු කිරීමට කාදිනල්තුමා ඇතුළු ඒ පිරිසගේ යම් සූදානමක් තියෙනවා. ඒකට දැන් සැලසුම් කරමින් ඉන්නවා. ඒක හරි අපහසුයෙන් කරන්නේ. අපි හිතන තරම් ලොකු උදව් ලැබෙන්නේ නැහැ. ඒක කොහෙන් උදව් ලැබුණත් අපේ යුතුයකමක් තමයි මේ වෙලාවේ සහෝදරත්වයේ අත දිගු කරන එක. ඉතින් ඒ සඳහා අපි ඒක රාශි වෙලා මූල්‍යමය වශයෙන් පවා උදව් උපකාර කරන්න ඕනේ යම් යම් පවුල් වලට සියලු දෙනා නැති වෙච්ච දරුවෝ විතරක් ඉතුරු වෙච්ච කන් තියෙනවා. හරි ඒක නිවැරදිව මේ කට්ටිය ගණන් බලලා අපිට ඒ විස්තර ලබා දෙන්න පුරන් දෙලා තියෙනවා. ඉතින් අපි ඒ එතෙන්ට ඒ ස්ථාන වලට ගිහිල්ලා එයාගේ මානසිකත්වය සකස් කරන්න කටයුතු කරනවා වගේම ඒ අය ඒ ගණන් හිලව බලලා ඒ සියලු දේ කරන පවුල් වලට අම්මලාට තාත්තලාට දරුවන්ට උදව් කරන්න අපේ සූදානමක් තියෙනවා. පත්වේක්ෂා වැඩසටහන හරහා ඒක සංවිධානය වෙනවා. ඒ සඳහා කැමැත්ත තියෙන කෙනෙකුට කලන මහත්මයා අපේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් කතා කරලා නෙවෙයි කෙටි පණිවිඩයක් එවන්න අපි මේකට කැමතියි කියලා. එතකොට ඒ සඳහා විස්තර අපිට ලබා දෙන්න පුළුවන්. ඒක 077 499 84 84. වෙනදා අපේ ළඟ තියෙන දුරකථන අංකය ඔක්කොම දන්නවා ප්‍රත්‍යක්ෂ අරසනා නර්මනා මේ අංකය දන්නවා 0.77යි 499යි 84යි 84 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොදන්න මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කරලා මේකට ආමන්ත්‍රණය කරන්නයි ඕනේ. එතකොට ඒ සඳහා විස්තර අපි ඊමේල් මගින් හෝ ඒ අයට කැමති විදිහට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට ඉදිරි කාලයේදී පුළුවන්කම තියෙනවා ඒවා ඊටාත්ම ක්‍රමානුකූලව ඒ මූල්‍යමය පැත්තෙන් එයාට උදව් කරන්න මම හිතන්නේ අපි හැමෝම එකතු වෙලා බෞද්ධ විදියට ප්‍රත්‍යක්ෂා වැඩසටහන ඉන්න අයතර නෙවෙයි. අපි මේකට විශ්වාසවන්තවයි මේ විශ්වාසවන්ත පාලමක් සකස් වෙන්න ඕන හින්දා අපි මේකට ඉදිරිපත් වෙන්නේ. ඒකේ ඒ සියලු දේ අපි තාම निराවුල්ව වෙනදා වගේම ගනුදෙනු පිළිබඳව මූල්‍යමය පැත්ත පිළිබඳව තාම निराවුල්ව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාව චෝදනා කරන්න වෙලාවක් නෙවෙයි. අපි කරන්න ඕන දේ කරන්න ඕන බෞද්ධත්ව විදියට. මේ ආරම්භය මම හිතන්නේ කල්යන මහත්මයා ඉදිරියේ යම් යටින් උඩින් මේක ගොඩනගන්න හරි අමාරුයි. ඒක ගැන පස්සේ කතා කරමු. යටින් වටින ශක්තිමත් පවුරක් ගොඩනගන්න හැමෝම එකම වෙලා ඉන්න පවුරක් ගොඩනගන්න විශාල හේතුවක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම සාධනම් කරපු විදිහටම උදව් අවශ්‍ය මොහොතක් එහෙම නැත්නම් අපේ මම කලින් උසේපත් කරා බෞද්ධයන් විදිහට අපි දන් දෙන්න. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට පිළිසරණක් වෙන්නට අවශ්‍ය කොටසක්. ඒ නිසා වෙන්න අපි ආරාධනා කරන අපට ස්වාමීන් වහන්සේ සදාහන් කරපු විතරම 077 499 84 84 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරලා ඒ සම්බන්ධයෙන් ඔබට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. අපේ ආමුදුරනේ මීනකට අහන්නේ මේ දිනවල බොහෝ මාධ්‍යවේදී රටේ බලධාරීන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනා විවිධ ඇස්වලින් බලන්න අපේ අමතර මේකට උත්තර සපයන්නේ දේශපාලන කෝණ වලින් මම ඔබ වහන්සේගෙන් මේ පැනේ විමසන්නට හේතුව ඔබ වහන්සේ දේශපාලන හැකින් නෙවෙයි මේ දිහා බලන්නේ පොදුවේ මහජනයාගේ හිතසුව පිණිස තමයි ඔබ වහන්සේගේ පිළිතුරක් මේ සම්බන්ධයෙන් මට ලැබෙන්නේ. ඒ නිසා මම අපේ හැමතුරටම මම ඔබ වහන්සේගෙන් විමසන්නේ මේ ඇති වෙලා තියෙන தත්ත්වය, මේ ඇති වූ தත්ත්වය සම්බන්ධයෙන් ගන්නකොට දේශපාලන අධිකාරිය කොහොමද ක්‍රියාත්මක වුනේ? ඔවුන් කොයි ආකාරයෙන්ද මේකට මුහුණ දෙන්නට සූදානම් වුනේ කියන කාරණේ පිළිබඳව ඔබ වහන්සේ තෝපිතිබඳ අපේ හැමතුරනේ. පැහැදිලිවම අතෘප්තිමත්. මම ඒකට චෝදනා කරන්නේ නැහැ. මම අපි හැම වෙලෙම දන්නවා කලන් මහත්මයා කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ ඒ e ඒ e අයගේ මානසිකත්වයන් උඩ කියලා. ඒ මානසිකත්වයන් ගොඩ නැගුණාම ඒ කට්ටිය ක්‍රියාත්මක වෙන දේ කරන දේ එයාලවක්වත් දන්නේ නැහැ. මම ඔකටම ඉස්සෙල්ලා මෙන්න මේක අහන්නම් ඔබතුමාගෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාගේ දරුවෝ දෙන්නේ හෝ තුන් දෙනෙක් හොන්දට රණ්ඩු අල්ලනවා. මොකක් හරි කාරණාවකට මේ පොඩි ළමයි ලොකු රණ්ඩුවක් අල්ලනවා කියලා හිතනකොට ඒ වගේ වෙලාවක මේ රණ්ඩුව බේරන්න ගියාම අපි තුන් මොකක් හරි උපකරණයකට කියලා ගෙදර තියෙන පොඩි බෝල් එකකට රණ්ඩු අල්ලනවා. මේ රණ්ඩුව බේරන්න කියලා ඔබතුමා ඉදිරිපත් වෙනකොට නෝන මහත්තයා දෙන්නත් එක්ක මේක බේරන්න ඉදිරිපත් වෙනකොට ඔයාලා දෙන්න අතර පොඩි බහින් බස් වීමක් ඇති වෙනවා. දැන් අර කට්ටිය පොඩ්ඩක් තුවාල කරගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. බහින් බස් වීමක් ඇති වෙන මේක බේරන්න ගිහිල්ලා. කාගේ හරි පොඩි එක්කෙනෙක් අරඹය බහින් බස් වීම. එතකොට දෙන්න රණ්ඩු වෙලා දෙන්න කතා නොකර දෙන්න දෙපැත්තට බෙදලා යන සිද්ධාක් තියෙනවද? ළමයින්ට ආදරෙනවා. මේ ඒක අපි ළඟ නැති දෙයක්. නමුත් මේ දේශපාලන අධිකාරිය කියන එක මෙවැනි ප්‍රශ්නයක් උඩ. පෙරේද පාර්ලිමේන්තුවේදී අපි බලාපොරොත්තු වුණා අඩුම තරමින් මෙතෙන්ට ඒකරාශී වෙන මේ පුද්ගලයෝ සියලු දෙනා ගැන මම කියන්නේ වැඩි දෙනෙක් ගැන මේකට මූලිකත්වය දක්වපු මේ අයට අඩුම ගානේ ආපු ගමන් තීරණයක් ගන්න තිබුණා. ඒක බොහොම සංවේගජනක අවස්ථාවක්. මේක අපේ අහිංසක ජනතාව විනාශයටපත් වෙච්ච අවස්ථාවක්. පවුල් වල තියෙන ගැටලුව සහ අහිංසක මිනිස්සු ගැන මේ කට්ටිය ඡන්ද කාලෙදි කියන කතා. හරිද? පිළිබඳව ඇතුළාන්තයේ චුට්ටක් හරි තිබුණා නම් තෙතක්. Tamange බලුලෝභීත්වයෙන් අධිකතරව මත් වෙලා පිස්සු වගේ වැඩ කරන තු චූටි තෙතක් විතර වෙලා තිබුණා නම් මේ කට්ටිය තීරණය කරන්න ඕන පාර්ලිමේන්තුවට ආපු වෙලාවෙම නිස්සද්ද වෙලා අපේ කල්යනා මහත්මයා සංවේගය ප්‍රකාශ කරලා අපි අද සැරෙන් එක වචනයක් කතා කරගන්න නැතු වෙමු. අපි අද හයියෙන් රණ්ඩු වෙන්නේ නැතු වෙමු. අදවත් අඩුම ගානේ. අදවත් අඩුම ගානේ අපි ලෝකෙට ආදර්ශයක් වෙන්නම. මේ ජනතා නියෝජිතව. මේ රටේ රට කරවන කෙනා එන්නේ අපි කවුරු කෙනෙක් පත් කරලා යවන්නේ අපිව නියෝජනය කරන්න කියලා කියලා. මේ කට්ටියට අයිතියක් නැහැ මේ විදිහට අලජ්ජී විදිහට කැත විදිහට ඉතාලම නරක විදිහට හැසිරෙන්න අයිතියක් නැහැ. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට පාරේ බහලා නරක විදිහට හැසිරෙන්න අයිතියක් නැහැ. මොකද මම බුදුහාමුදුරන් නිග්‍රහ කරනවා. මේ අයට අයිතියක් නැහැ ලාංකික විදියට පාර්ලිමේන්තුවේ මේ විදියට හැදෙන්න. 10 ආමාර වෙනකොට පාර්ලිමේන්තුව කල් දෙනවා. අර දෙමාපියෝ දෙන්න රණ්ඩු වෙන ළමයි දිහා දැකලා යන කොච්චර දේවල් කතා කරන්න තියෙන අවස්ථාවකද මේක දින ඊළඟ දවසට කල් තියන්නේ. එහෙම පුළුවන්ද? මේ මිනිසුන්ට මම කියන්නේ එකම දේ. මේකෙත් ගොඩ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් හිතක් පපුවක් නැහැ කියලා කියන්නේ. මේ මිනිසුන්ට සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතක් පපුවක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකෙන්ද සංවේදීකමක් නැහැ. මේ කරන්නේ සම්පූර්ණ බොරුවක්. මේ කරන්නේ සම්පූර්ණයෙන් අපි ඔක්කොම රැවටීමක්. ජනතාව වෙනුවෙන් සහ අපි ඔක්කොම අහිංසක මිනිස්සු. අපි ඔක්කොම අපි පුගුරේ ලේරහ වෙනකම් මේ බෞද්ධ නාලිකාවට එන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. පුගුරේ ලේරහ වෙනකම් බණ කියන්නේ ඇයි? නේද? උන්වහන්සේලා මම දන්නවා කොච්චර ඈත ඉඳන් අපි ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලා ලාභ සත්කාර බලාගෙන ඇවිල්ලා මේ බණ කියනෝ නෙවෙයි. කොච්චර සද්භාවයෙන්ද කලන්න මහත්මයා මට වැඩිය හොඳට මේක දන්නවා. මේ දන්නාගම නායක හාමුදුරුවන්ගේ ඉඳලා කරපු කැපකිරීම. ඒ සියල්ල දන්න මේ ඔක්කොම කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ සිත සතන් සුවපත් කරන්න. ඒ ඒ ඒ ඒවට සම්පූර්ණ හානි වෙන විදිහට මේ කට්ටිය කටයුතු කරනවා. මේ කට්ටියගේ වගකීම් පැහැර හැරීම යුද්ධය ඉවර වෙච්ච දායිඳන් කියලා මම කියනවා. බය නැතු කිය යුද්ධයක් තියෙනවා. ඒක මේ ආසන්න රජයට විතරක් චෝදනා කිරීමක් නෙවෙයි. යුද්ධය ඉවර වෙච්ච දායිඳන් සිටිය සියලු පාලකීන්ට යුද්ධය ඉවර වුණාට පස්සේ යුද්ධෙන් පස්සේ කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේ රට ස්ථාපිත කරගන්න. තිබුණ හැම කෙනෙක්ගේම වැඩිපුර තිබුණේ තමන්ගේ බලය සඳහා කටයුතු කිරීමේ යටිකූට්ටු වැඩ පිළිවෙලක් තිබුණා. ඒ වගේම තමයි රට දියුණු කර ගැනීම සඳහා අද අපිට මේ ව්‍යසන වලට මුහුණ පානකොට මේ අය හොඳටම දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් යම් කෙනෙහිලිකම් වලට යම් යම් බලපෑම් වලට නතු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නතු වෙලා කොහොම හරි අයවැපියව ගන්න මොන හරි කරලා ඒ පැත්තෙන් ණය ගන්නවා. ඒ ණය ගන්නවා කියන එක අපේ කල්යාණ මහත්තයා අනාගත පරපුරේ හිරිමාංශේ උරාගෙන බොන වගේ වැඩක් අපි මේ කරන්නේ. මම මේ වචන පාවිච්චි කරාට ගැටළු කරගන්න එපා. ඒක හොඳ සිංහල වචන. නේද? ඒවා. අනාගත පරපුරේ අයිතිය මෙහාට අදින්න අපිට තියෙන අයිතිය මොකක්ද? <coughs> අපේ දරුවෝ මේක මේ නව කතාවක් සුරංගනා කතාවක් නෙවෙයි. අපේ දරුවෝ තමයි මේවා ගෙවන්න ඕනේ. ණයක් ගන්නවා නම් අඩුම ගානේ ඒක ගෙවන ක්‍රමයක් තියෙන්න ඕනේ. ගෙවන ක්‍රමයක් නැතුව ණය නොගෙන්න බඩගින්න ඉන්න ඕනේ නේද? හම්බ කරගන්න බැරි වුණා නම්. ඒතර මේ වගකීම් මොකක්වත් නැහැ. හරිද? කිසි කෙනෙක් ලෑස්ති නැහැ තමන්ගේ පෙන්ෂන් එක අයින් කරන්න. අවුරුදු 5ක් වැඩ කරන කෙනාගේ පෙන්ෂන් එක අයින් කරන්න එක්කෙනෙක්වත් ලෑස්ති නැහැ. හරි? සම් කුඩා පිරිසක් ඉන්නවා ඒ පිරිස හැරෙන්න. ඉතින් අපි ඇත්ත කතා කරන්න ඕනේ මේ පක්ෂග්‍රාහී වීමක් නෙවෙයි. හැම තැනකදීම එහෙමයි. ඉතින් ඒවත් එක්ක මේ රටේ ආර්ථිකය දියුණු කරගන්න සැලසුම් හැදුවේ නැත්නම් හැමදාම ලෝකයේ ඉස්සරහ හිඟා ගන්න ඕනේ. මේ හිඟා කාලා රට පාවා දීලා ආරක්ෂකංශ පාවා දීලා සියලුම ඒ කට්ටියගේ නැටුම් වලට නටලා නටලා නටලා අරගෙන එන සොච්චම හිඟා කාගෙන එන සොච්චමත් හොරකම් කරගන්නවා. වැඩි දෙනෙක් ඒක හොරකම් ඒක වගකීමෙන් අපිට කියන්න පුළුවන්. මේක හොරකම් කරනවා. එවැනි වූ පිරිසකට මේක විසඳීමේ කිසිම අවශ්‍යතාවයක් තිබුණ නැති බව එදා පළවෙනි දවසේ මේකට ඔප්පු කළ පෙන්වනවා. ඒකින්ද අපි තුල මේ සියලු දෙනා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය කඩාවැටලා. ඒ ගැන මම අහුවේ අන්තිමට වශයෙන් තෘප්තිමත්ද කියලා මම කියන්නේ ඉතාම අතෘප්තිමත්. ඉතින් ඔබට මම හිතනවා මා ඇසු පැනේටත් ඉතාම වටිනා කියන පිළිතුරක් ස්වාමීන් වහන්සේගෙන් ලැබුණා. ඔබත් අපේක්ෂා කරන්නට ඇත්තේ වෙනම පිළිතුරක්. දැන් අපි ධර්මයේ පැත්තෙන් සහ ඉතාම කිසිදු පක්ෂපාතීත්වකින් තොරව තමයි මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ යථාර්ථයේ එහෙම නැත්නම් යථා ස්වરૂපය ඔබට ගෙනේ යුතු නිසාමයි. අපේ හැමදෙරෝනේ මීළඟ ප්‍රේමය බවට පත්වන්නේ අපේ හඳුරන අපේ සියලු දෙනාම මේක දැන් මේ ඇතිලා තියෙන තත්ත්වෙත් එක්ක අපේ හඳුරන්නේ දේශපාලඥයෝ පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාව විදිහට අපිත් ඊටම වගකීමෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙන මොහොතක්. නිරන්තරයෙන්ම රූප පෙට්ටියකට දුවලා ගිහිල්ලා අපි මොකක්ද නවතම තොරතුරු මොකක්ද මීළඟට මේ බ්‍රේකින් නිවුස් එක කියලා බලන තත්ත්වයටපත් වෙලා ඉන්න මිනිස්සු විදිහට අපි බුද්ධිමත් මිනිස්සු විදිහට කොයි විදිහටද මේ මොහොතේ කටයුතු කළ යුත්තේ කියන කාරණේ පිළිබඳව ඔබ වහන්සේ විස්තර කරනවා. ඔව්. කඩා වැටීම දෙපැත්තකින්. එක පැත්තෙන් සාමාන්‍ය මනුස්සයා බොහොම අසරණ තත්ත්වයකට වෙලා. ඊළඟට රට එක පැත්තකින් මේ වගේ අකර්මණ්‍යව තියෙනකොට දැන් කොළඹ නගරය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ වෙනකොට. එතකොට ආර්ථිකේ කඩාවැටීම ඉතාම වේගෙන් කඩාවැටෙනවා. එතකොට මේ தත්ත්වයන් යටතේ දේශපාලන අධිකාරිය ගැන විශ්වාසයක් තියන්න බැරි ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒ අතරවාරේ මම මතක් කරන්න ඕන අපේ සියලු දෙනාටම බොහොම ප්‍රවේශම් වෙන්න අපි මේ ආසන්නයේ තියෙන සියලු ධර්ම වැඩසටහන් පවා අවලංගු කරලා තියෙනවා අපේ මේ මම මේ අවස්ථාව ගන්න එකක් කියලා ඉන්න පොඩ්ඩක්. ඇත්තටම ගාල්ලේ කරාපිටියේ සනන්දාරාමයේ 27 වෙනිදා කියන්න තිබුණ භාවනා වැඩසටහන් සම්පූර්ණයෙන්ම ඒ වැඩසටහන කෙරෙන්නේ නැහැ. ඒත් එක්කම කච්චිවත්තේ පුරාණ විහාරස්ථානයේ අර ගාලුපතුවේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන සඳහා පුණ්‍ය අනුමෝදනා ධර්ම දේශනාවක් 27 වෙනිදා තියන්න නියමිතව තිබුණා. ඒක කෙරෙන්නේ නැහැ. ඊළඟට මොකද මේක අපේ ඇත්ත දැනගන්න ඕන හින්දා ඒ වගේම බෙලියල් වල රාජ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන ජාත්‍යන්තර විපස්සනා මධ්‍යස්ථානයේ මේකට සාමාන්‍යයෙන් 1500ක් විතර සෙනගේක රාශී වෙලා උන්වහන්සේගේ වටින වැඩසටහන ලුහු බඳිනවා. ඉතින් ඒ වැඩසටහන අවලං කරලා තිනවා මේ සෙනසාරාදීලා තියෙන සියලු වැඩසටහන් අවලං කරලා තිනවා. ඒ වගේම අප්‍රේල් 30 වෙනිදා කුරුණෑගල සැලියුට් ශාලාවේ තියෙන වැඩසටහන ආලං කරලා තියෙනවා. ඒ වගේ මේ ආසන්නයේ තියෙන සියලුම මිනිසුන් ඒක රාශී වෙන තැන් වලට ඒක රාශී නොවෙන්න කියලා අපි අවවාද කරනවා. මේ වෙලාවේ පළවෙනිම බුද්ධිමත් ජනතාව විදිහට තමන් ගැන හිතන්න එපා. අපි ධර්මය දේශනා කරන්න ඕන තමයි. නමුත් අපි ගැන විතරක් හිතලා මේ වෙලාව වැඩ කරලා බෑ. ආරක්ෂක කන්සල්ට අපි පුළුවන් තරම් සහයෝගය ලබා දෙන්න ඕනේ. මොකද මේ කටයුත්තේදී දැන් ඉතිනි කාට චෝදනා කරගන්න එපා කියලා මම හැම වෙලෙම කියන්නේ. මේ වෙලාවේ වැරදි කරන අයගේ වැරද්ද කතා කරන්න පසුගිය දේවල් වලට චෝදනා කරන්න යන්න එපා අනවශ්‍ය විදියට අහවලා දැන් අපි දැක්කා අපේ මම ඒක මතක් කරන්න ඕන කලින් මහත්මයා අපේ මිනිස්සු වගකීම් පැහැරගෙන අපූර්ව හරිද මේක මම කියනවා පහත් චරිත ලක්ෂණයක් එතන ඉස්මතු වුණා කියලා මම කියනවා මේ මේ වැඩසටහන අපි දෙන්නගේ සාකච්ඡාව අසාර්ථක වුණා කියන්නකො මොන හරි කාරණාවකද මම කියනවා ඔයා මට කිව්වේ නැහැ දුරවපැත්තෙන් කියනවා ඔබ වහන්සේ මේ මට කලින් මේකට කියලා තිබ්බේ නැහැ. අන්න ඒකද විය යුත්තේ. අන්න එහෙම වගකීම් පැහැර හරින ස්වභාවයක්. Tamange වගකීම එහා පැත්තට මෙහා පැත්තට තල්ලු කරන ස්වභාවයක්. මේ නිර්වත එළියලා ඉවරයි. මේක නිර්වතක්. ඇඳුම් ඇඳට නිර්වත එළිය දැන් සම්පූර්ණයෙන්ම. ඒකින්ද අපි බුද්ධිමත් අය විදිහට කළ යුතු දේ තමයි අපි දැන් මතක් කරේ කලිනුත් ඒක රාශියෙන් පස්සේ හේතුවක් තියෙනවා. ඒ හේතුව මම එලි කරන්නම්. මේ වෙනකොට යම් කිසි වගකිය යුතු තිරිසක් අතර හුවමාරු වෙච්ච. ඒ කියන්නේ බුද්ධියන්සේ අයත හුවමාරු වෙච්ච ලිපියක්. මේක ඇත්ත නැත්නම් අපි දන්නේ කෝකටත් අපි පරිස්සම් වෙන එක හොඳයි. එහෙම ලිපියක් සමාජගත වෙලා තියෙනවා. ඒක මට ලැබුණා. ඒ කියන්නේ මේ මේ සමාජගත වෙලා තියෙන එකේ සඳහනක් තියෙනවා. ඉදිරියේ මෙවැනි කටයුතු බොහෝ වශයෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන බවත් යම් කිසි මේ ලෝකයේ තියෙන ඔය ISIS කියන සංවිධානය මේ රට නතු කරගැනීමේ අවශ්‍යතාවයක ඉන්න බවත් ඒ වගේම ඉදිරියේදී විශේෂයෙන් කතෝලික ජනතාව අරමුණු කරගෙන ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වෙන බවත් සාමාන්‍ය ජනතාව ඒකරාශී වෙන තැන්වල මේ වගේ ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙන බවත් එවැනි දේවල් පිළිබඳව ඒකේ සඳහන් වෙලා තියෙනවා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඒක ජනතාවගෙන් අපි ඉල්ලිය යුතු තියෙනවා ඒකරාශී වෙන්න එපා. ආරක්ෂාන්තවලට උදව් කරන්න. දැන් මේ වෙලාවේ චෝදනා කරගන්න වෙලාවක් නෙවෙයි. ඒක නිසා අපි සත්භාවයෙන් හැකිපමණින් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගන්න අහිංසක අයට අනුතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි බුද්ධිමත් අය විදිහට අපි දේශපාලන අධිකාරිය ගැන විශ්වාස තියන්න බැරි නම්. බැරි නන්නේ දැන් බෑ. එහෙම වුණොත් අපිට සිද්ධ වෙන්නේ බුද්ධිමත් අය විදිහට තම තමන් ඒ ඒ දේශපාලන නායකින්ට බල කරන්න ඕන දැන් මේ වෙනකොට. අපි කල්යාණ මිත්‍ර සංගමයට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ. කල්යාණ මිත්‍ර සංගමය කියන්නේ මග පෙන්වන සංවිධානයක් නේ. ඒක ඒක බුදුරජාණන් වහන්සේගේ තනුව මේ මට පොඩි චෝදනාවක් තියෙනවා කල්යාණ මහත්මයා ඒකත් මේ වෙලාවේ මතක් කරනවා. මේ ඔබ වහන්සේට වැඩක් නැත්නම් පන්සලට ඉන්න. <laughs> ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද මේ ජාතින් අතර සමගිය ඇති කරන්න කියලා. ජාතින් අතර නෙවෙයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා බිඳුන උන් සමගි කරන්න කියලා. ඒ සඳහා කටයුතු කරන්න කියලා. ඒක බුදුරජාන් වහන්සේත් කරපු දෙයක්. එතකොට අපි මිනිස්සුන් එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මම මේ වෙනකොට සූදානමක් ඇති කරගෙන කටයුතු කරමින් ඉන්න සියලු පක්ෂවල නායකින් හම්බෙන්න. හම්බෙලා කරුණාවෙන් මතක් කරන්ඩ ඒක අපේ කන්තින යුතුකමක්. ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා අගමැතිතුමා ඔක්කොම විපක්ෂ නායකවරු ඔක්කොම හම්බෙලා පෞද්ගලිකව අපි කල්යාණ මිත්‍ර සංගමයක් විදිහට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න. ඒ සඳහා මම මේ වෙනකොට ඉල්ලීම් කරලා තියෙන අවස්ථාව ලබා ගන්න මේ කරුණා කරලා ඒක රස වෙන්න. මේක තියෙන භයානකම තේරුම් ගන්න. භයානකම තේරුම් අරගෙන එකමුතු වෙන්න ලෑස්ති කරගන්න දැන්වත් කියලා අඩුම ගන්න. මේ පටු දේවල් කියෝ කියෝ කටමැර දුඩු දුඩු ඉන්නේ නැතුව මේ එක එක්කෙනා ටික එක්කෙනාට වැරද්ද පාස් කරන්නේ නැතුව මේ සඳහා එකතු වෙන්න. එතකොට මම කියනවා බුද්ධිමත් ජනතාවට මේක අපිට කරන්න බැරි වුණත් යම් විදිහකින් ඉන්න මේස එකතු කරන්න බැරි නම් ඒ කට්ටියට බලපෑමක් කරන්න නම් අපි එකතු වෙන්න ඕනේ එකතු වෙලා ඒ කට්ටියට බලපෑමක් කරන්න ඕනේ අපි ඔයාලා ප්‍රතික්ෂේප කරනවා කියලා සම්පූර්ණයෙන්ම ඒකෙන්ද ඇඟේ නිල් පාට ඇඟේ කොළ පාට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ ඇඟේ රතු පාට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ ඒක මහ කැතවඩම් අපේ ඉස්සර සීලාගේ ආච්චිලාගේ හරිද තිබුණා පොඩි මතයක් මෙන්න මෙහෙම මෙන්න මේක ප්‍රසිද්ධියේ අපේ විශේෂයෙන් මම අපේ බණහන ඔක්කොටම කියනවා ඇත්තටම මුණ දෙන්න ඕනේ අපේ අපේ පරණ පරණායගේ අදහසක් තිබුණා අපේ කල්යන මහත්මයා මතකද අපි ප්‍රතිපත්ති කරන්නේ අපේ ප්‍රතිපත්ති කරන්නේ අපි මැරුණත් කොළ පාට අපි මැරුණත් නිල් පාට ඒ ඒ අපේ ප්‍රතිපත්තිය නම් ප්‍රතිපත්තිය හැබැයි මේ කට්ටියට වැරදිලා හරි ඒ තමයි ප්‍රතිපත්ති කඩන්නේ කියලා අල්ලගත්ත ප්‍රතිපත්තියේ ප්‍රතිපත්ති කඩලා උඩින් <laughs> එතකොට මම ප්‍රතිපත්ති කඩන්නේ නැහැ කියන්නේ මම පාට පක්ෂ වෙනස් කරන්නේ නැහැ කියන එක. ඒක ප්‍රතිපත්තිය නම් උඩින්ම ප්‍රතිපත්තිය කැඩිලා බව තේරුම් ගන්න ඕනේ. ඒකින්ද මෙතන දැන් අතහරින්න ඕන තැන. දැන් අපි ඒක රාශියෙන් වෙන්න ඕන පක්ෂ පාට පුද්ගලත් එක නෙවෙයි මුළු රටම එකතු වෙන්න ඕන ජාතික ප්‍රතිපත්තියකට. ජාතික ආණ්ඩුව කියන එක විනාශ කරා මේ රටේ අය. ඒක අපි තා පැහැදිලිව කියන්න ඕනේ. ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ කල්ලානි මහත්තයා ප්‍රතිපත්තියක් තියෙන එකක් වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය හරියට නිකන් බයිබලයේ වගේ ත්‍රිපිටකයේ වගේ හරි කමක් නැහැ. ඒ ඒ වගේ කියලා මම කියන්නේ සමාන කරන්න කියන්නේ මේ දෙකත් සමානයි කියනෝ නේ. මොකද මේ හැම දෙයක්ම අපේ මිනිස්සු අල්ල ගන්නවා. අල්ලගෙන මේකට ප්‍රහාර එල්ල කරන්න සූදානම් කරගන්නවා. ඒතර ක්‍රිස්තියානියට බයිබලයේ වගේ අපේ බුද්ධ බෞද්ධයට ත්‍රිපිටකයේ වගේ අනිත් අයට තවත් මොන හරි දේවල් වගේ අපි ලාංකික අයට මෙන්න අපේ ප්‍රතිපත්තිය කියලා පූජනීයව සලකන්න පුළුවන් එක ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනේ. එන එන එන එන පක්ෂේ යන්න ඕනේ ඒ ප්‍රතිපත්තිය පිටපස්සේ. අමාත්‍යවරේ කවදා හරි දවසක අමාත්‍යංශයට ගියාම එයා ගිහිල්ලායි බලන්න ඕනේ මට කරන්න තියෙන මොනවද කියලා. මේ පැත්ත ගලවගෙන යන්නේ කලන් මහත්මයා වෙනකොට. අමාත්‍යවරයා යන්නේ ඒකේ ඉන්න සභාපති ලේකම් අපි කවදාකවත් ඡන්දයක් දීලා ඒකට මේ අයින් කරන්න අපි ඡන්දයක් දුන්නේ නේද? එතකොට මේ එක එක්කෙනාට කැමති කැමති ප්‍රතිපත්ති එක එක ආණ්ඩුවක් උන් එනවා එක ප්‍රතිපත්තියක් කරලා යන එක පැත්තකට යනවා අවුරුදු 10ක් 12ක් එකක් තියෙනවා ඊට පස්සේ අනෙක් පැත්තට යනවා නේද මේ වගේ රට සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච අවස්ථා 70 77 නේද 56 වගේ තැන්වලදී සම්පූර්ණයෙන් අනිත් පැත්තට හැරිච්ච අවස්ථා අපි දැක්කා එතකොට කවදාකවත් කෙලින් යන්නේ නැහැ කවදා හරි අපේ රට දිනු වෙන්න නම් එක ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ඒ ජාතික ප්‍රතිපත්තියට ඒක කරගෙන යන්න ඉන්න පක්ෂයකට බැරි වෙනකොට ඡන්දයක් තිබ්බම වෙන පක්ෂයක් එන්න ඕනේ. අන්න ඒ පක්ෂය ආවට පස්සේ එයාලා ගිහිල්ලා කරන්න ඕන අර ප්‍රතිපත්තියමයි. බුද්ධිමත් ජනතාවට අපි කියනවා මෙන්න මේ ප්‍රතිපත්තිය සකස් කරන්න බල කරන්න හැම කෙනෙකුටම ඉදිරිය පැහැදිලි කරගන්න නම් අපි රටක් වශයෙන් එක ප්‍රතිපත්තියකට එන්න ඕනේ. බොහොම පැහැදිලි අපේ හැමදෙනා අපේ හැමදෙනා ඔය දේශනාව කරගෙන යනකොට මට හිතෙච්ච දෙයක් තමයි රට කරවන්නේ අපේ හැමදෙනා විවස්ථාව. විවස්ථාව අනුව තමයි රට තුල තීරණ ගන්නෙ. ඉතින් මේ විවස්ථාවටත් 50ක් ගේනකොට බොහෝ දෙනා පක්ෂ විපක්ෂව පාර්ලිමේන්තුව අපි දකිනවා සාමාන්‍ය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ රැස්වීමක් වගේ බවට පත් වෙනවා. ඉතින් එවැනි රටක් තුළ එහෙම නැත්නම් අපි සරලව කතා කරොත් මේ පාර්ලිමේන්තුව තුළ අපේ හාමුදුරුවනේ අපිට මේ 225 කියන සංඛ්‍යාව එකතු කරන්න බෑ. එකමුතු කරන්න බෑ. ඔබ වහන්සේ කිව්වා වගේ අපි සැබවින්ම අපේක්ෂා කරේ කවදාවත් නොදුටු පාර්ලිමේන්තුවක් අපිට දකින්නට ලැබෙයි පසුගිය දිනේ කියලා. නමුත් ඒක නෙමෙයි සිද්ධ වුනේ. ඊටාම සෝචනීයයි එක්කනට එක්කනට තනිව කතා කරන්නත් බැරි තරම් ඊටාම මේ කාලගෝට්ටයක් බවට පත් වුණා. මේ සංවේදීකම මේ අපේ හිත තුළ තියෙන tempat ගතිය පව අපිට දකින්නට ලැබුණේ නැහැ. ඉතින් අපේ හැමදෙර එහෙම අවාසනාවන්ත මොහොතක මේ 225ට එකමුතු වෙන්නේ කියලා අපි මෙච්චර කියද්දිත් එකමුතු වෙන්නේ නැත්තම් අපේ සමස්ත ජාතිය පිළිබඳව ගත්තාම ශ්‍රී ලංකේ ජාතිය පිළිබඳව ගත්තාම ඔබ හසකෝ වගේ විවිධ පාටවලට බෙදලා විවිධ කුලවලට බෙදලා විවිධ ආගම්වලට බෙදලා මේ කියන එකමුතුකම ඇතිකරන එක අපේ හැමදෙරනේ දුෂ්කර කාරණයක් නේද මේක ඇත්තටම බැලුවාම මේ පුරුල් පරාසක් තුළ බලපුවාම මේක ප්‍රායෝගික නෑ නේද අපේ හැමදෙරනේ ඔව් බොහොම හරි එහෙම බලපුවාම ගොඩක් ප්‍රායෝගික නැහැ. මේක අපේ මනෝභාවය පිළිබඳ ප්‍රශ්නයක්. මානසික தත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන එක බලන්න අන්න එහෙම කෝණකින්. මේක අපි පොඩි උදාහරණයකින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. කල යුත්තේ මොකද්ද කියලා අපේ කල්යන මහත්මයා. ගෙදරක පුතාලා දෙන්නේ උදේ උදේ ඉඳලා හොඳට රන් වෙවි ඉන්නවා. කියලා හිතන්න. දැන් දෙන්නක් දෙන්න අන්තිමට ප්‍රකාශනිකුත් කරලා තියෙන්නේ. මම තමුසේගේ මරණයටවත් නැහැ. ඒකම ඒවා තියෙන ඉතින් අපේ සහෝදර සහෝදරියන් අතර වෙලාවකට එහෙම ඒවා තියෙනවා ටික දවසයි ඒවා තියෙන්නේ නේද ඒ වගේ දේවල් තියෙනවා දැන් මරණයටවත් නෑ කියාගෙන ඉන්න දෙන්නත් එක්ක අපි හිතන්නේ රෑක එදාම රෑ තාත්තට අසනීප වෙනවා කලන්තේ දාලා වැටෙනවා ඇඳෙන් උත්ස ගන්න බැරි වෙනවා අම්මා ඇවිල්ලා ළමයි දෙන්නගේ කාමරවලට කතා කරලා කියනවා තාත්තව නැගිටවන්න බෑ ඉක්මනට ස්පිතාලේ යනවා දෙපැත්තෙන් උසලා ගන්න කියලා දැන් මං අහනවා මේ ළමයි දෙන්නා දොරවල් දෙකෙන් එළියට ඇවිල්ලා චෝදනා කරගනිමින් ඉඳීද නැත්තම් වරෙන් මල්ලි කියලා අල්ලලා තාත්තව අරගෙන යයිද? තාත්තව අරගෙන. ඇයි? එයාලට තිබ්බ සියලු ප්‍රශ්න අමතකයි මේ මහා ප්‍රශ්නය දකිනකොට. හරි? ඒකට අපිට මහා ප්‍රශ්න තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර බලපෑම. ජාත්‍යන්තර බලපෑම අඩුම ගානේ තියෙන්නේ 1000 948 නිදහස ලැබුණා කියන එකේදී නිදහස ලැබෙන තුරු ජාත්‍යන්තර බලපෑම අධිකයි. මොකද එතකොට වෙනත් අධිරාජ්‍යවාදීන් මේක පාලනය කරේ. එතනින් පස්සේ නිදහස ලැබුණා කියන තැන ඉඳන් අපිට දුන්න ලනු ටික අපි හොඳට කාලා තියෙන්නේ. එයාලා තාම අපිව අතහැරලා නැහැ. ඒකට බොහෝ රටවල් වලින් කරන මේ බොහොම ප්‍රබල බලපෑම් සහ කූට උපක්‍රම හමුවේ ඒවා හරියට දැනුණොත් දැන් මේ වෙලාව තමයි දැනෙන්න මොන වෙලාව. මම ඒකයි කිව්වේ මේ මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අපිට පුදුමයි. අර තාත්තයි තාත්තා උත්පල වෙලා ඉන්න වෙලාවේ අම්මා උත්පල වෙලා ඉන්න වෙලාව ළමයි දෙන්න සමග වෙලා නැහැ. ළමයි දෙන්නට සමග වෙන්න උවමනාවක් නැහැ. අම්මා උස්සන් යන්න උවමනාවක් නැහැ. නේද? ලංකා මාතාව කියන අම්මා තමයි අපිව පෝෂණය කරන්නේ. හරිද? අනිත් රටවලට ගියාම තමයි අපිට තේරෙන්නේ කල්යාණ මහත්මයා මේ රටේ තියෙන ශාස්ත්‍රීයත්වය කොච්චරද කියලා. මේ රටේ තියෙන දේශගුණය කොච්චරද? අපිට මේ රට අම්මා කෙනෙක්ගෙන් ලැබෙන සුරක්ෂිතභාවය වගේ සුරක්ෂිතභාවයක් මේ මහ පොළොවෙන් අපිට ලැබෙනවා. හරි ඒක රැකගන්න ඒ මේ මහ පොළොව කියන්නේ හැම වෙලෙම ලෑස්තිලා ඉන්නේ. උඹලට මං කන්න දෙනවා කියලා. අහින්නක මඤ්ඤෝ කකොට්ටක් ඔතන හරි. මොකවද තු පැලවෙන හැටි එහෙම පැල වෙනත් රටවල් තියෙනවා ගහක් හදාගන්න කරන වියදම. කොච්චර ලොකු වියදමක් කරනවද? එහෙනම් අපිට මේ මහ පොළොවේ වටිනාකම දැනෙන්න ඕන. මේ මහ පොළොව කියන අම්මා ලෑස්තිලා ඉන්නේ අපිට හැම වෙලෙම කිරි දෙන්න. හරිද? අපි මේක ගන්න ලෑස්ති නැහැ. ඉතින් මෙවැනි රටක ඉන්න අපිට අපේ සමස්ත ශ්‍රී ලාංකීය ශ්‍රී ලංකාව කියන රටට ජාත්‍යන්තර වශයෙන් මේ සිද්ධ වෙන ව්‍යසන. දැන් වෙනත් රටවල් කුරිරු ආකාරයේ කටයුතු යටින් ක්‍රියාත්මක වුණා. මේ අවස්ථාව කියලා කියන්නේ මේ ඇත්තක් නම් මේ කියන කතාව. ලෝකයේ ඉන්න දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම අපේ රටට ලොකු ව්‍යසනයක් කරන්න සූදානම් ඉන්න ඉන්නවා කියන කතාව ඇත්තක් නම් හරිද? අපි දැන්වත් එකතු වෙන්න ඕනේ නැද්ද? ඒක එකතු වෙන්න නම් ඒක අපේ හිතවලට හොඳට දැනෙන්න ඕන. මේ සඳහා ජනතාව දැනුවත් කරන්න ඕන. මේක නිකම්ම නිකම් මේ හැමදේම වහගෙන ඔක්කොම කටයුතු කිරීම කියන එක නෙවෙයි කරන්න ඕනේ. අද මේක බොරුවක් කරන්නේ මේ ඔක්කොම වහගෙන මේ මිනිස්සු අතරට පණිවිඩ යන්නේ කියලා මිනිස්සු ඕන තරම් මේ පණිවිඩ දැනගන්නවා. ඒක නිසා සෑම මාධ්‍ය ජාලකම මම නම් කියන්නේ මේ සඳහා දැනුවත් කරන්න ඕන සියලු ජනතාව. ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරිද මේ ප්‍රශ්නේ තියෙන ඇත්ත తত্ত্বය අපිට තියෙන අභියෝග ඔක්කොම සියලු ජාතිකයින්ට සියලු දෙනාට තද බල දැනුවත් කිරීමක් හිතට දැනෙන්න හිතෙන්න දැනුවත් කරන්න ඕනේ. ඒ දැනුවත් කරනකොට එකමුතු වීමේ අවශ්‍යතාවය මිනිස් අතරින් පැනනගෙනවා. හරි ඉස්සෙල්ලාම මේක දැනුවත් කරන්න ඕනේ පාර්ලිමේන්තුව. හරිද? ඒ දැනුවත් කිරීම එතන කරන්න බැයි නම් අපි බුද්ධිමත් ජනතාවට ආයතරයක් අපි කියන්නේ අපි එකතු වෙලා මේ මේවා දැනුවත් කිරීම ප්‍රාදේශීය මට්ටමේ හැදෙන මොකද ලොකු ලොකු රැස්වීම් කියන දැන් දෙපාරක් කරන ප්‍රාදේශීය මට්ටමේ තමයි පුළුවන් හැමතැනකම මේවා පිළිබඳ දැනුවත් කරන්න ලෝක අභියෝග හමුවේ <coughs> අපි ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. එක පැත්තකින් ණය වෙලා, එක පැත්තකින් පීඩිත වෙලා, වෙනසියුලා වගේ රටේ අන්තිමට තරුණයෝ ගිහිල්ලා කුණුබක්කේ අදිනවා පාන් කැල හොයාගන්න. බඩගින්න බඩගින්න දැවුනහම තේරෙන හොඳට. අපිටත් දැන් ඉස්සරහට ලොකු බඩගින්න දැනේවි. හරි දැනෙන්න තියෙන කාලයයි. මේ රටේ අපේ කල්යන මහත්මයා දන්නවනේ අන්තිමට ජනාධිපතිවරු දෙන්නයි අධිකරණ දෙකයි. හරිද? අපිත් එක්ක මේ මෑත කාලයක අගමැතිවරු දෙන්නයි. හරිද? මේ ලක්ෂණ පහළ වෙමින් තිබුණා රටේ. තියෙනවා. අධිකරණයේ තියෙන ගෞරවය නැති වෙමින් තියෙනවා. ඒක ඔක්කොම හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඕන තරම් තියෙනවා. ඔක්කොටම හේතුව ඇත්තටම කියන්න මම අර ඉස්සෙල්ලා කිව්වා නේද? වැරදි වැඩ කරපු මුස්ලිම් ජනතාව සමහර අය හම්බුණා පහුගිය කාලේ. ඒවා ඔප්පු වුණා. තැන් තැන් වල බෝම්බ හදන තැන් හම්බුණා. ඊළඟට බුදු පිළිම වලට ගහගෙන ගහගෙන ගියා කිසිම හේතුවක් නැතුව. ඒ වගේ අවස්ථාවල ඒ වගේ අයට දැඩි ක්‍රියාමාර්ග යොදවන්න. හරිද? අපේ දේශපාලකයන් අකමැති වෙනවා. හේතුව ළඟේ ඉලෙක්ෂන් එක. හරිද? ඒ ඒ ආසන්න ඉලක්ක සපුරාගනු වශයෙන් මේවල නිකම් ඉඩ දීලා ඉඩ දීලා ඉඩ දීලා තියෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයක් හදනවා ඒක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් නෙවෙයි. හරිද? එතකොට මේවා හරහා ඒ ඒ මොකද ඒකට වචනයක් කියන්නේ උතුරට බුදු පිළිමයක් කරා යන්න බෑ වචනයක් කියන්නේ මොකද මේ මම මේකට විරුද්ධව කතා කරත් මේ මට ලොකු ප්‍රශ්නයක් එනවා අනාගතේදී මගේ ඡන්දය මගේ බලය බලය තහවුරු කරගෙන මේ මම නම් කියන්නේ මේ 225ට අපි ඔක්කොම එකතු වෙලා කියමු ඔය කට්ටියට අපි කණ්ඩ දෙන්න වාහන දෙන්න යන්න දෙන්න අපි මොකක් හරි බදු මුදලක් වගේ එකක් ගෙල දෙන්න කරුණා කරලා අයින් වෙන්න ඒක ලාභයි. එහෙම කිව්වහම මේ ප්‍රශ්නේ ගැන කියන්න තියෙන ඇත්තම අපි එකතු වෙලා එහෙම වැඩක් කරමු කට්ටියට ඕන කරන්නේ මේක එහෙම නෙවෙයි මොකද්ද මානසික විකාරයක් හදලා තියෙන බලේ ඉන්න ඕන බලේ ඉන්න ඕන කියලා ඒ සඳහා සියලු දේ පාවා දෙන්න බෑ ඒ හින්දා ඒ හැම කෙනෙකුටම බලපෑමක් කරන අපි සියලු දෙනා දැනුවත් කරන මේ අපිට බලයෙන් පාලනය කරන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ මේ යන වැඩ පිළිවෙලට එක රටක් ඉතුරු වෙන්නේ නැහැ හරි <laughs> ඒකින්ද මේ ඒකින්ද දැන්වත් අදුම ගානේ හරියට ක්‍රියාත්මක වෙන්න කියලා අපි සියලු දෙනාව දැනුවත් කරන්න ඕන සමගි කරවන්න පුළුවන් වෙන්නේ අන්න ලොකු ප්‍රශ්නේ හොඳට කියලා දුන්නොත් විතරයි. ඉතින් අපේ ප්‍රාර්ථනාවත් අපේ හැඳුනුනේ මේ සමගිය ඇති වේවා කියන කාරණය පිළිබඳව ඔබ වහන්සේලාත් නැත්නම් මේ බෞද්ධ නාලිකාවේ දේශනය පවත්වන සමස්ත ස්වාමින් වහන්සේලාගේ අපේක්ෂාවන්නේ මේ සමගීත්වය එකමුතුකම ඇති වේවා කියන කාරණේ තමයි අපේ හැඳුනුනේ. අපේ හැඳුන අපිට වෙන වෙලා තිබෙන කාලය අපෙන් කෙමෙන් කෙමෙන් අහිමි වුණත් තව ගැටලු දෙකක් තියෙන ඔබ වහන්සේගේ විමසන්නට අපේ හැමදෙරේ අපේ ඉගෙන ගන්න කාරණයක් තමයි අපේ සාමාන්‍ය පාසල් අවදීදී මේ සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන කාරණේ. නමුත් අපි අර පහුකාලීනව මේ සමාජයට ඇතුල් වෙනකොට එහෙම නැත්නම් මේ සමාජ අවබෝධය අපිට ලැබෙනකොට අපිට පේන දෙයක් තමයි අපි දකිනහන දෙයක් තමයි මේ සංවර්ධිත රටවල් බොහොමයක් මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට බලපෑම් කරනවා කියන කාරණය. ඒත් එක්ක බලනකොට අපේ හැමදෙරම අපේ දන්නා කියන කාරණයක් තමයි ඉන්දියාව, චීනය, වගේම ජපානය, ඇමරිකාව කියන රාජ්‍යයන් සංවර්ධිත රටවල්. ඉතින් ඇතම් වෙලාවට අවබෝධය කියනකොට අපි මේ ණය වෙන්නේ එහෙම නැත්නම් අපි මේ උදව් ඉල්ලන්නේ මේ සංවර්ධිත රටවල් වලින්මයි සහ ඔවුන් අපිට කැප වෙලා ඉන්නවා මේ වගේ අවස්ථාවලදී උදව් කරා. අපේ හැමෝටම මේ තමයි බලපෑමක් තියෙනවා. එහෙම නැත්නම් මේ සංවර්ධිත රටවල් අපිට යම්කිසි බලපෑමක් කරනවද මේ සංවර්ධන වෙමින් පවතින රටවල් වලට මෙවැනි ගැටලු උද්ගත වෙන්නට? මම හිතන්නේ මේකේ පැහැදිලිව මෙහෙම තියෙනවා මොකද සමහුරා කෑම ආදී දේවල් පැහැදිලිවම කරගන්න පුළුවන් වෙන්නේ මේ රටවල් මේ තත්ත්වෙන් තිබුණොත් ඒවත් පොඩි උදාහරණ වලින් පැහැදිලි කරන්න පුළුවන් අපිට අපේ ගෙදරට යම් විදියකින් කාගේ හරි ශ්‍රමය අවශ්‍ය වුණොත් මුදලට ශ්‍රමය ගන්න ඕන වුණොත් මොන හරි කාරණාවක් උඩ සාධාරණ කාරණාවක් උඩ අපි ඒ වුමනා වෙච්ච අය හොයාගෙන යන්නේ පොහොසත් ගෙවල් නෙවෙයිනේ. දුප්පත් සත්‍යයටපත් වෙච්ච අයගෙන් තමයි ඔයාලට ඇවිල්ලා මට බැල මෙහෙරකම් කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ රටවල් වලට එයාලගේ මුදලට කරගන්න බැරි දේවල් වගේ තියෙනවා. ඊළඟට මේ සංවර්ධනය වෙමින් පවතින සහ දුගීර රටවල් වල තියෙන සම්පත් හුරා කෑම ඉතාලම ඉහළ තත්ත්වයක තියෙනවා. අපේ රටේ සම්පත් හොරා කරනවා. තදින්ම හොරා කරනවා. ඉතින් ඒවා හොඳට දන්නවා. මේ වෙනකොට මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. නමුත් දන්නවා ඒවා. ඒවා මම කියන්න ඕන දේවල් නෙවෙයි. නමුත් එවැනි තත්ත්වයන් යටතේ ලංකාවට තියෙන සුවිශේෂී තනක් මොකද දැන් තියෙන ලෝක බලාරගලය ළඟ කෙටියෙන් ඉතාම පුංචි කාරණා විතරක් නෙවෙයි ලෝක බලාරගලය සිද්ධ වෙමින් තියෙන පරිවර්තනය යටතේ ලංකාවේ පිහිටීම සහ බටහිර රටවල මේ මේකේ බලය නොනිග වශයෙන් හරි තහවුරු කරගැනීමේ ලොකු මේ ලාභයක් තියෙනවා ඒක. ඒ සඳහා යාලා කූට උපක්‍රම තදින්ම ක්‍රියාත්මක කරමින් ඉන්න මේ වෙනකොට ඒ හැම දෙයකටම ගැති වෙන්න වෙලා තියෙන අපේ දුප්පත්කම අපේ ආර්ථික ආර්ථිකය. ඉතින් අපිට දියුණු කරගත හැකි බොහෝ දේවල් තියෙනවා. මේ වෙනකොට රටේ ව්‍යාපාර ඉතාම පල්ලෙහා තත්යකටපත් වෙමින් තියෙනවා. ඒ මොකද මේ විශේෂයෙන් ඒවල කරන උදව් නැහැ සහ ඒ නිෂ්පාදන වලට තියෙන මූලික ඒ නිෂ්පාදන වලට තියෙන මූලද්‍රව්‍ය පිටරට වලින් ගෙන්නන ඒවාට අධික බදු තියෙනවා ඒ වගේම නිමි නිෂ්පාදන පිටරටින් ගෙන්නන ස්වභාවයක් තියෙනවා මම දන්න බොහෝ කම්හල් වෙනකොට වැහිලා ඊළඟට ගොවියා දැන් දැන් මේ දෙන උපදේශත් තමයි මේ බලන්න වැඩ කරන්නේ නැති කුඹුරු. මම කියන්නේ මූල ජාත්‍යන්තර අරමුදල වගේ දේවල් වලින් අපිට එන කොන්දේසි. හරි ඒ කියන්නේ වැඩ කරන්නේ නැති සියලු දේවල් වෙනත් කුඹුරු වෙනත් දේවල් වලට යොදවන්න. දැන් ඒකද කරන්න ඕනේ. ඒක වැඩ කරන්න පොළඹවන එකද කරන්න ඕනේ. හරිද? එතකොට පාඩු ලබන දේවල් ඔක්කොම විකුණා ගන්නවද? ඊළඟට මේ ආර්ථිකය ගොඩනගන්න තියෙන එක ක්‍රමයක් තමයි පිටරටවල් වලට මේ ඉඩම් ලබා දෙන්න. හරිද? හරිද? පිටරටවල ඉඩම් ලබා දෙන්න. එතකොට මේ මේවෙන් ගැලවෙන මේ ක්‍රම මෙයාලා. ඊළඟට ලංකාවේ නැතුව පිටරටින් ශ්‍රමය ශ්‍රම ශ්‍රමය ගෙනල්ලා ශ්‍රමදායකත්වයේ පිටරටවල මිනිස්සුන්ට ලබා දෙන්න. ඒකද කරන්න ඕනේ. නැත්තම් මේවා ඒ කට්ටියගේ උපදේශ ඔක්කොම තියෙන මේ රට සම්පූර්ණයෙන්ම එළියට වීසි කරලා දාන උපදේශ. ඒ කියන්නේ කුඩු කරලා දාන උපදේශ. ඒකද කරන්න ඕනේ අපේ දේශීයත්වය නම් වන ආකාරයේ කටයුතු කරන එකද කරන්න ඕනේ කියන එකයි. හරි ඒක කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ගොවියට වැඩි ආදායමක් ලැබෙන විදිහට අපි මේ නාස්ති කරන මුදල් වලින් ගොවියාට මේ ගොවියා කියන්නේ නිෂ්පාදකයාට. එයාට වැඩි ආදායමක් ලැබෙන විදිහට යමක් ලබා දෙන්න කිසිම ගැටලුවක් නැතුව පුළුවන්. ඊළඟට සීල් වලින් ළමයි බස්සන්න තියෙන එකම ක්‍රමේ නීති දාන එක නෙමෙයි. ඒ ළමයාට තේරෙනවා නම් මගේ මගේ ඉඩම, මගේ සීයාගේ ඉඩම, තාත්තාගේ ඉඩම මම වැපරුව. නැත්තම් වෙන නිෂ්පාදනයක් කරොත් මට අඩුම ගානේ ලස්සන ෆෝන් එකක් ගන්න පුළුවන්. කීයක් හරි හොයා ගන්න පුළුවන්. හරි මේකට වගකීමක් තියෙනවා කියලා. ඒ එවැනි වගකීම් රජවල් වලින් හදන්න පුළුවන්. අඩුම තරමෙන් මම මතක් කරන අපේ කල්යනා මහත්තයා පාසල් හැර යන ළමයෙකුට පාසල් හැර ගියාට පස්සේ මේ පොඩි කාලේ හරි මේ රජයක කිසිම රජයකින් කිසි බලපෑමක් කරනවා මම දැකලා නැහැ. මේ ළමයා මෙතන එහාට මොකද කරන්නේ? හරි. දෙමාපියන්ට කොච්චර රුකුලක්ද කියලා කියන්නේ දැන් වෙනත් රටවල් වල මම දැකලා තියෙන මොන දේ රසක් ගෙදරක බණක් කියනවා. ඒ වණ කියනකොට ඒ ගෙදරට එනවා ඒ පාසලේ ළමයාද පාසල් ගියේ නැහැ. ටෙලිෆෝන් කෝල්ස් තුනක් එනවා. ඒ ළමයා ආවේ නැත්තේ කියලා. අපේ ළමයි පාසල් හැර යනවා සම්පූර්ණයෙන්ම. ජීවිත කාලෙටම හැරලා යනවා. අටේ පන්තිද නවයේ පන්ති සමහර අය. ඒකට අඩුම ගානේ පොලිසියකින් රජයකින් ගෙදරට ලියුමක් යනවා නම් අඩුම තරමේ ඔබේ ළමයා කුමක් කරන මේ ළමයාට මේක පෙර ළමයා බය වෙනවා. එහෙමනම් ළමයා පාසලේ රැඳෙනවා. පාසලේ රැඳෙන ළමයා හික්මෙනවා. ඒ ආදරයක් නැතිකම. අපේ නිෂ්පාදන දිනු කරගන්න කටයුතු කරන අපේ මානසිකත්වය සකස් කරන්න කටයුතු කරන එහෙම වැඩපිළිවෙලක් නෙවෙයි දශක ගණනාවක් තියෙන්නේ. මොකක්ද ප්‍රදර්ශනකාම වැඩසටහනක් තියෙන්නේ. ඒකද රට දියුණු කරගත්තොත් ඒක කරන්න පුළුවන් අපේ රටේ දියුණු කරන්න ක්‍රමවේද ඕන තරම් තියෙනවා ධර්මානුකූල ක්‍රමවේද තියෙනවා. ඒ අනුව රට දියුණුවට පත් කරගන්න පුළුවන්කම තියෙන උනන්දුනොත් ඔක්කොමලා මම නිකන් අන්තිම වශයෙන් අහන්නම්. රටේ ණය බර අපි ඔක්කොම එකතු වෙලා අයින් කරමු. අපි රට ස්ථාවරව ගොඩනගමු කියලා යම් කිසි නායකත්වයක් කොයි වෙලාවක හරි සත්‍යවාදීවම කිව්වා මමත් මගේ මහ වාහනය අයින් කරන ආරක්ෂාවට මට මහ වාහනයක් ඕනේ නැහැ නේද අඩුම ගානේ කෝටියක වටිනාකමක් තියෙන වාහනයක් තිබ්බනම් ඇති මං කියන්නේ අඩුම තරමේ හරි කෙනෙකුට සුරක්ෂිතව යන්න අපි ඔක්කොම එක කතාවට වැඩ කරමු කියලා ඒ මොකද අර වේගෙන් යන්න ඕන හින්දා නැත්නම් වැඩ කරන්න ඕන හින්දා අවශ්‍ය වාහනයක් මිසක් ඔක්කොම එක කතාවට වැඩ කරමු කියලා මං අහනවා අපේ ජනතාවට කිව්වොත් අපි දෙවේලක් කාලා ඉමු කියලා. ඒක උපරිම අවස්ථාව මම කියන්නේ. රටේ ණයට කියනකම් අපි දෙවේලක් කාලා ඉමු. කිව්වොත් අපේ මිනිස්සු ලෑස්ති නැද්ද? හැබැයි අවංක වෙන්න ඕනේ. ඒ නායකත්වය අවංක වෙන්න ඕනේ. අද අපේ මිනිස්සු දුරු කරන්න හිතෙන්නේ නැහැ. ඇයි? මහන්සිලා වැඩ කරන්න හිතෙන්නේ නැහැ. මං ඔහේ කාලා බිලා හිටියම නැති. ඇයි? මං ඉතුරු කරලා දෙන දේ කාටද? මං ඉතුරු කරලා දෙන්නේ හොරුන්ට. නේද? එහෙම නැතුව එහෙම නැතුව සත්‍ය වශයෙන්ම එක හැඟීමකට එන්න පුළුවන් පැහැදිලි නායකත්වයක් උඩට එනවනම් පැහැදිලිව මේ රට අපේ සංවේදී මිනිස්සු ටික දිනු කරලා එදා දැක්ක නේද රේදන් දෙන්න තිබ්බ පොලිම නේද ඉතින් අපි හරි සංවේදී මිනිස්සු අපි හොඳ බුද්ධිමත් මිනිස්සු අපේ රටේ වුණ ඉන්නවා හිත ගැහෙන මිනිස්සු ඉන්නවා මම හිතන්නේ යමක් කරන්න පුළුවන් විශාල වෙනසක නිවැරදිම වෙනසක අවශ්‍යතාවය තියෙනවා කියලා මම හිතනවා එහෙනම් අපේ බලාපොරොත්තුවත් ඒ නිවැරදි වෙනස ඉක්මනින් සිදුවේවා යන්න අපේ හැමෝටම ඉතාම කෙටියෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති ඉදිරියේදී ඔබ වහන්සේ සිද්ධ කරන්න බලාපොරොත්තු වන ධර්ම වැඩසටහන් මොනවද කියන කාරණේ පිළිබඳ මේ සම්බන්ධයෙන්. ඔව් සත්‍ය වශයෙන්ම අපි විශාල වශයෙන් නම් සෙනග එක රාශියක් සිද්ධ කරන්නේ නැහැ. ලබන රහස්පෙන්ද අපි ආයතරයක් සජීව හම්බ වෙනවා. එතෙක් තියෙන සියලු ධර්ම වැඩසටහන් ඔක්කොම අවලංගු වෙන මට්ටමක තමයි තියෙන්නේ. ඒ පිළිබඳව අපේ දුරකථන වලට අර 0.77යි 499යි 84 84 කියන දුරකථන අංකයට හෝ දැන් තන් දුරකථන අංකය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. කෙටි පණිවිඩ මගින් අවශ්‍ය නම් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ සියල්ලම අවලංගු කරන්න සිද්ධ වෙන මට්ටමක් තමයි තියෙන්නේ. රත්නපුර ප්‍රදේශයේ ලොල්ලුපිටියේ තියෙන ධර්මදේශනා පිළිබඳව තාම තීරණයක් කරන්න නැහැ. මේ පළවෙනිද ඒක තියෙන්නේ. නමුත් ඒ පිළිබඳව ඒ සංවිධානය කරන අයට මම හිතන්නේ අපිට මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ පොඩි තීරුවක හරි මේක කෙරෙන්නේ නැත්නම් කෙරෙන්නේ නැහැ කියලා දන්නන්න පුළුවන්. ඒ පිළිබඳව විමසලා ඒ ධර්ම දේශනාවට එන්න මම හිතන්නේ ඒකත් කෙරෙන මට්ටම ඊටාම අඩුයි මේ තියෙන තත්ත්වය යටතේ. එසේනම් අද දවසේ මේ සජීව වැඩසටහන මාර්කන්න සූදානම් වෙනවා.